කුඩා මනසකාරී දැක්වෙනවා. අනස්කාන් ප්‍රශ්නාව භාවිතා කිරීම තුළින් ආත්මයක් ඇතේ කියන ආත්ම සංඥාව දුරු වෙනවා නැත්නම් අයින් කළ යුතු වෙනවා. මේ ආත්මයක් ඇත කියන හැඟීමේ විකුණයි ලෝකයේ සිටින බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. බෞද්ධයන් අතලසක් හැර ඒ බෞද්ධයන් අතලසක් හැර අනිත් සියලුම සත්වෝ ආත්මයක් තියෙනවා තියෙනවා කියලා වැරදි දෘෂ්ටියක දැකගෙන සිටින්. අපගේ මේ පංචස්කන්ධ ලෝකයේ රූපයේ ආත්මයක් කියලා සමහර වෙනවා වේදනාව ආත්මයක් කියලා තවත් සිටිනවා. සමහරකේ සංඥා ආත්මයක් සංස්කාර ආත්මයක් විඥානයේ ආත්මයක් කියලා අදහස් කරනවා. තවත් අය මේ සංකප්ප සම්දෙන් එකට දෙන මේක තමයි ආත්මය කියලා කියන්නේ. අවසන්මලය දෘෂ්ටි ගහනාය දින්නවා. ආත්මයේ තියෙන්නේ රූපේ, ආත්මයේ තියෙන්නේ වේදනාවේ, ආත්මයේ සංඥාවේකට සංස්කාරේ, ආත්මයට විඥානයේ ආත්මයේ දෙකකට කියලා අදහස් කරන අය කියනවා. සමහර අය ඉතින් සිටින තවත් අය ආත්මය තුල රූපය ඇත ආත්මය තුල වේදනාව සිද්ධා ඇත ආත්මය තුලම සංඥා සංකාර විඥාන කියන විශේෂ ස්කන්ධ ඇත කියලා හිතනයක් තිබෙනවා මේ පංචස්කන්ධයම ආත්මයක් නැත්නම් පංචස්කන්ධය තුල ආත්මය ඇත නැත්නම් ආත්මය තුල පංචස්කන්ධය ඇත කියලා හිතෙනවා අවස්ථාවහලට හිතනවා ආත්මය වෙනම දෙයක් රූපය වෙනම දෙයක් වේදනාව සංධර්මයක්ද ආත්මය තවත් ධර්මයක්ද සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ මෙන්න සංඥාන්නේ ආත්මය දෙන්න ධර්මයක් කියලා මේ එකිනෙකක් ස්කන්ධ දෙන්නේ වශයෙන් අරගෙන ආත්මය තවත් ධර්මයක් වශයෙන් අරගෙන විශ්වයක දැකගත් දෘෂ්ටියක් කියනවා සමාලා සංකප්පන්දයෙන් එකතු වෙන ඒක ලැබෙන ධර්මයක්ද ආත්මය වෙන ධර්මයක්ද කියලා සිතනවා සිටිනවා. මේ වගේ මේ සුබිදා සුබිදාකාරයෙන් ආත්මයක් ඇත කියන දෘෂ්ටියක මිනිස්සු බහැලා සිටින්නේ මේ සත්‍ය දැකලා සිටිනවා. ආත්ම ආත්මයක් ඇත කියන මේ වැරදි සංඥාව අනාත්ම ප්‍රශ්නාව දෙන දුර වී යනතෝ <clears throat> ආත්මයක් ඇත කියන සංඥා විපල්ලාසී චිත්ත විපල්ලාසය, චිත්ත විපල්ලාසය කියන මේ විපරීත සංඥා, විපරීත චිත්ත, විපරීත දෘෂ්ටි අනාත්ම අනාත්මය අල්ලා කරන ලබන සම්මාසනයන් තුළින් භාවනාව තුළින් නිරුද්ධ වී යා යුතු වෙනවා ඒ සඳහා යති අනාත්මානුපස්සනාව භාවිතා කරන්නේ. අනාත්මා කියන වචනේ සාමාන්‍ය අදහස මම නෙවෙයි මගේ නෙවෙයි කියන ඒ සාමාන්‍ය අදහස. ඊට අමතරව නිච්චේනවා ජීනවා සත්‍යේනවා අවිපරිණාම ධම්මේනවා නිත්‍ය වශයෙන් හෝ නිත්‍ය වශයෙන් හෝ සදාකාලික වශයෙන් හෝ වෙනස් නොවන ධර්මයක් වශයෙන් හෝ ආත්මයක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල නැති බව අනාත්ම කියන එකෙන් අදහස් වෙනවා. මේ තින්වත් අසුර මේ රූපස්කන්ධය සමාගයේ පංචස්කන්ධය මේ රූපස්කන්ධය මේ වේදනාස්කන්ධය මෙන්න සංඥා මෙන්න සංඛාර මෙන්න විඥාන කියලා මේ ස්කන්ධ පහදේ සමාධිමත් සිතින් සහ ප්‍රඥා වශයෙන් බලලා මේ ස්කන්ධ පහ පාසකත්වයකට සිටින්න සමාධිමත් සිටින්න ප්‍රඥාවෙන් ඈත් කරන්න. උපස්කන්ධයේ වෙනම ධර්මයක් වේදනා ස්කන්ධයේ තවත් ධර්මයක් සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඥාන ස්කන්ධ වෙනින් නෝම ස්කන්ධ ධර්ම කියලා සමාධියක් ප්‍රඥාවක් සිටින් ඈත් කරන ඔබ මේක අමතරව යම් ධර්මයක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල තිබෙනවාද කියලා හොඳට විමසා බලන්න. එතකොට දැනෙනවා තේරෙනවා ඇති මේ පංචස්කන්ධ ධර්මයන් හැර මේ නාම රූප දෙක තුළ ආත්මය කියලා ගන්නට කිසිවක් ශේෂ වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන්. ඔහුගේ සමාධිය දිනු නම් ඔහුගේ ප්‍රඥාවත් ඒ මට්ටමටම වැඩි වෙනවා. මේ මම නොවන මගේ නොවන ආත්මයක් නොවන භාවයට අනුතරව අනාත්ම කියන එකේ තව අදහස් තියෙනවා ඒවත් සාම වැදගත්. මේ මම සංස්කන්ධ ලෝකයේ මාර්ගයේ ඉවත් කරන්නේ නැහැ. වේදකේක්වත් විඳින්නෙක් නෑ. අධිපති භාවයක්වත් ඉන්ද්‍රිය භාවයක් නෑ. වස්වාති භාවයක්වත් වසන භාවයක් නෑ. මේ අනුව සතිය මේ පංචස්කන්ධ ලෝකයේ ආඥාවක් නැතුව අවබෝධ කර ගන්න ඕනේ. කාමකේක් නැහැ කියන්නේ කරන කෙනෙක් නැහැ කියන්නේ අපි නොඑක ආකාර පස්සාවියන් සිත් කරන ඒක ඒ වැඩ සිදු කළාට ඒ සිදු කරන කෙනෙක් නෙවෙයි. එහෙනම් මේක බලනවා බැලීම පිටිනවා නමුත් බලන්න පුළුවන් නැහැ. අනේ ශබ්ද අසනවා ඇසීමක් පුළුවන් නමුත් අසන සුද්ධලේ දක්නට නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා නමුත් ගඳ සුවඳ දැනන දැනගන්න සුද්ධලේ නැහැ. ඉතින් රස අපිට දැනෙනවා ඒ රස දැනීම තිබුණට රස දැනගන්නා සුද්ධලේ නැහැ. හයත ස්පර්ශ දැනෙනවා ඒ කායක ස්පර්ශ දැනීමක් තිබුණද ආයේ ස්පර්ශ විඳින පුද්ගලයෙක් නෑ. ඒවා අත්දකින්න පුද්ගලයෙක් නෑ. අපි ගමන් කරනවා යෑමක් තිබෙනවා නමුත් යන පුද්ගලයෙක් නෑ. අපි ඒ වගේම මේකේවල් හඳුනා ගන්න. හඳුනා ගැනීමක් තිබෙනවා නමුත් හඳුනා ගන්නා පුද්ගලයෙක් නෑ. අපි කුසල කරනවා අකුසල කරනවා කුසල අකුසල සංස්කාර රැස් කරනවා කුසල රැස්වීමක් අකුසල රැස්වීමක් පිළිනවා කුසල අකුසල කර්ම රැස් කරන සුද්ධලයක් නේ මේ බව ඉතාල පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕන දැන් අපි උදාහරණයකට මේ කාර්යයේ නැහැ කියන එක විස්තර කරන්නට එහෙනම් ගෝපයක් බලනකොට බැලීමක් දැකීමක් තිබෙනවා එසේ බලන පුද්ගලයේ නැහැ බව නැති බව අවබෝධ වීමට එහෙනම් ඒ රූපයයි දෙතරින් වශයෙන් දකිනවා ඇහැ වෙනම ධර්මයක්, රූපය වෙනම ධර්මයක්, ඒ වගේ කියන්නේ ඇහැයි රූපයයි රූප බුද. ඒවා ඒ වගේ පාදේ පවතිනවා. මේ රූපයයි ඇහැයි ගැටීම නිසා ඒ රූපයේ දැකීමේ සිතක් අපේ පිටුල පහළ වෙනවා. ඒ රූපයේ දැනීමේ සිතක් සක්විඥාන සිතක් පහළ වෙනවා. ඊට අනුබද්ධ වූ, ඊට සම්බන්ධ වූ වෙනස් සිතුවිලි ටිකක් හදාගෙන යනවා. මේ ඕකබද ඇහැ රූපයේ පසුබිම දෙනවා නම් ඒකෙන් ඇතිවෙන විඥානයත් ඒක අනිත්‍ය වෙන පිටියේ අවස්ථාවකට දෙනවා නම් මේ මෙතන තියෙන මොනවද මේ සිතිවිලි ටික පහළ වී යෑම හැර මේ රූපයන්ගේ පැවැත්ම හැර මේ රූපේ බලන පුද්ගලයෙක් ඉහි දක්නට ලැබෙන්නේ නැහැ මේක ඉතාලි හැදියාව බෝධවන්නට ඕනේ රූපයක් බලනවා කියන්නේ යම් කිසිවක් නෙවෙයි අපගේ සිත තුළ චිත්ත සංස්කාර ටිකක් සිතුවිලි ටිකක් ගලා යන පමණයි. එහේ පාඩේ තියෙන රූප රූප පාඩේ තියෙනවා. ඇහැට දැන් උදාහරණයක් අපි හිතමු මෙතන කණ්ණාඩියක් තියෙනවා. මේ කණ්ණාඩියට මොන බලන කණ්ණාඩිය ඕනෑම දෙයක් වැටුණොත් ඒකේ ප්‍රතිබිම්බයක් ඒ ඇතුලේ දිස්සෙනවා. හොඳ එකක් ආවත් එහෙමයි නරක එකක් ආවත් එහෙමයි විපක්ෂා ජනකෝ විසාපේසෝ ජේක ඡායාවක් ඒක වැටුණා. ඒකේ කිසිම තැනක් හෝ අපමණක් නැතුව අන්නාලිය තුළ ඒ පිළිබිඹ දිස්සනවා. එලෙසම අපගේ මේ ඇහි චක්කුත් සාදේට කවර ආකාරයක රූපයක් දැකලා හොඳ වුණත් එකයි නරක වුණත් එකයි. ඉතා පිළිකොල් සහිත විලක්ෂා ජනකෝ එකක් වුණත් එකයි. මිත්‍රයෙක් වුණත් එකයි සහෝදරෙක් වුණත් එකයි ඒ වෑනේ කිසිම වෙනසක් නැතුව එහි සිටින්නියක් ඇහි පහළ වෙනවා. ඇහැට කිසිම අර කන්නාඩියට කිසිම අවශ්‍යතාවයක් නැහැ. සමාසද මේ ප්‍රතිබම්බය ප්‍රතිබිම්බය පිළිදුව ඇති කර ගැනීම. ඒ වගේම අපේ ඇහැට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ ඇහැ තුළින් මේ ප්‍රතිබිම්බයක් ඇති කර ගැනීම. මේ සංඥාගේ ධර්මය සමාසඳ මෙහෙම පිළිවක් ප්‍රතිබිම්බයක් පහළ වෙලා තියෙන බව. එසේම ඇහැ ගන්නෙත් නෑ ඇහැ තුළ මෙවැනි හොඳ හෝ නරක හෝ නැත්නම් පිළිකුල්ලෝ කවරාකාරෝ ප්‍රතිබිම්බයක් ඇති වූ බව ඇහැ ගන්නෙත් නෑ. ඒවා ඒවා මේ කාර්යවල රූප වශයෙන් පවතින ධර්ම. මේ සිත ඇනේ මේ පහළ වෙන සිත ඉපදවීමට අවශ්‍ය භාවය ප්‍රසාද නැහැ. ඇහැ දන්නේ නැහැ ඇහැ තුළින් මෙවැනි සිතක් පහළ වුණාද කියලා. මේ කොහොමද අවබෝධ කරගන්නේ? එතකොට ඇහැ රූපයේ ගැටීම නිසා එහි කිසිම අන්තරීමක් නැතුව හේතුන්ට අනුකූලව චක්ක විඥානය එහි පහළ වෙන සිත සහ ඊට අනුබද්ධ වූ මනෝ විඥාන වෙනස් සිටි පහළ වී යනවා. මේ සිතිවිලි පහළ වී යාම හැර දෙන කිසිම පුද්ගලයෙක් මේ රූපේ බලන පුද්ගලයෙක් බලන ආත්මයක් මේ බැලීමේ කර්තව්‍යය තුළ නැහැ. ඒක අවබෝධ වී යන්නට ඕනේ. බැලීමක් තිබෙනවා බලන පුද්ගලයෙක් නැහැ කියන එක. දැන් ඒක තව උදාහරණයක් විදිහට මේකින් අත්හයි අප කියන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ ශබ්ද ඇති ඇති නැති නැති යනවා. ඒ ශබ්ද කිසිවක් මේකින් අත්හයි නෙවෙයි අන්නයි. කන තිබෙනවා කනේ පාඩේ රූප බොදුනේ පවතිනවා මේ කනට ඇරෙත් ශබ්ද වැදනාට පසුව අර ඇහි රූප ස්පර්ශ වීම තුළින් සප්පුඥානෙ පහළ වූ ඇහි යම්සේද එලසින්න මේ ශබ්දය දැනගැනීමේ සිතක් පහළ වෙනවා කනට අවශ්‍යතාවයක් නැහැ ශබ්ද දැනගැනීමේ සිතක් ඇති කර ගැනීමට කන දන්නේ නැහැ තමාගේ කන තුල ඇලෙත් ශබ්දයක් වැදුනායි කියන කන ධර්මයේ නෑ මේක වැදගත් හොඳ සබ්දයක්ද නරක සබ්දයක්ද කියන අනත අවශ්‍යතාවයකුත් නෑ සම්පූර්ණේ සෝත විඥානය පහළ කර ගැනීම ඒ දෙකේ හේතුව කනයි ශබ්දයයි ගැටීම නිසා මානසිකාරාදී වෙනස් හේතුන් තිබුණොත් සෝත විඥානයක් ඇති වෙනවා ඊට ප්‍රතිබද්ධව වෙනස් සිදුවීම මනෝ විඥානයයි පහළ වෙනවා කන ශබ්දයේ වෙනම රූප ධර්මයේ ඊට අමතරව මෙවැනි නාම ධර්ම ටිකක් පහළ වී යාම හැර මෙතන අසල පුද්ගලයේ කුරු සිටින්නේ මෙතන සිදුවන ක්‍රියාවලිය අනුසුසුවක් නෙවෙයි අපගේ සිත තුළම සිටින කාර්යය අඳලාගෙන යන පමණයි මේ හැර මේ අසන මේ ධර්මයේ අසන ගැනීම හෝ පුද්ගලයන් හෝ උපාසක උපාසිකාවන් හෝ කවරෙක් හෝ දකින්නේ නැහැ. මොකද සිටින්නේ අනුසුසුවක් නෙවෙයි ඒ කෝණට අනුකූලව ඇති වී නැති වී යන නාම මාත්‍ර පිටපත් පමණයි. ඒක අවබෝධ වන්නට නාසයේ ගඳ සුවඳ දැනෙනත් ඒකයි. නාසය ගඳ පිටනත් හරි එකට වැටෙනාට පස්සේ බාහිර විඥානයක් පහළ වෙනවා ඒ ප්‍රධානමත්ව වෙනස් පිටින් පහළ වෙනවා මේ සිතිවිලි වල බලාරාම හැර මේ ගඳ සුවඳ විඳින සිතිලේ කපට දක්වන්නේ මේ අනුස්කාරයෙන් මේකින් අත්හැර ගන්න ඕනේ දිවට රසක් දැනෙනත් රස දැනීමක් තියෙනවා රස විඳින පුද්ගලයෙක් නැතේ. හයට යම් ස්පර්ශයක් දැනෙනත් ඒ ස්පර්ශ දැනීමක් තිබෙන අය නම් ස්පර්ශ දැනගන්නා සත්‍යයක් නැත පුද්ගලයෙක් නැත මෙතන සිදුවන්නේ නාම මාත්‍රයක ඇති නැති යාම පමණක් කියලා. කියන බව පැහැදිලිවම අවබෝධ වන්න ඕන. මනසට යම් කිසි සිතුවිල්ලක් ඇති වුණාට පසු සිතිවිලි කරන්නේ මනෝද්වාරයෙන් භවන සිතට යම් කිසි අරමුණක් ධර්මාරම්මණයක් දැකනාට පස්සේ ඊට ඉන් අනුතුරු මේ සිතිවිලි ගලන්නට පටන් ගන්නවා. මේ සිතිවිලි ගලා යාම යන්නේ නාම මාත්‍ර ඇති ඇති නැති නැති යාම පමණයි. ඒ සිතිවිලි ඇති කරන පුද්ගලයේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල දක්ින්නට නැහැ. මේක පැහැදිලිවම අවබෝධ කරගන්න ඕනේ. අපි ගමනක් යනවා. ගමන් කරනවා. ගමන් කරනවා අපි දැනගන්න ඕනේ ගමන් කිරීමක් කියනවා නමුත් ගමන් කරන සුද්ධලයක් නැහැ දැන් උදාහරණයක් මේ පින්වත්ට අපි සතුමන් භාවනා කරන ආකාරය කියලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අගක්සන්තෝ ආරක්ෂාමි ප්‍රඥානාති යන විට යන ආකාරය දැනගන්නේ. යන බව දැනගන්නේ. හතරවෙනි කොටසෙන් සූත්‍රය. මෙතන අගක්සන්තෝ ආරක්ෂාමි ප්‍රඥානාති යන විට යන බව දැනගන්නට කියන්නේ නිකම් මේ ඕනෑම මෝඩමිනියෙකුට මම යනවා කියලා හිතන්නත් පුළුවන්. ඒක නෙවෙයි. මෙතන ගමන් කරන කුසලයේ නැහැ. මෙතන හේතුඵල දෙකක් පවතින්නේ නාම රූප සමන් කරවත ප්‍රවැත්මක් හැරෙන්නේ අන්තිශයක් ගන්නට නැති බවයි. ඒ අධේ පාටින් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අප තේරුම් කරන්නට. එනිසා අපි ගමන් කරනකොට අදපාදයේ වසවනවා. වසවනකොට කොහොමද ඉතිරෙන්නේ? අපේ සිතින් පහළ වෙනවා ධාතුකේ චිත්තකේ වායෝ ධාතුව කියලා එකක් සිතින් පහළ වෙන වායෝ ධාතුව. ඒ වායෝ ධාතුවට අනුකූලව අපේ කය ඉහළට ඉහළට ඉහළට එස වෙනවා. ඉතිරියට ගෙනියන්න ඕනේ කියන සිත පහළ වෙනකොට ඒ සිත ධම්ම වායෝ ධාතුවක් ඇතුළේ පාදයේ එහාට එහාට එහාට යැවෙනවා. හදන්න ඕනේ කියලා හිතනකොට ඒ සිතට අනුකූලව ඒ චිත්ත වායෝ ධාතුවට අනුකූලව පහළට පහළට පහළට කපල යනවා. ඉස්සර මේක අවබෝධ වුණාට පස්සේ දසවන එසවෙනකොට කකුල ඉඳලට අර චිත්තජ පිළේ වායෝ චිත්තජේ වායෝ ධාතුන් කකුල එසවෙනකොට මොනවද සිදුවන්නේ? රූප කලාප එතනම එතනම එතනම දිදි දිදි දිදි දිදි දිදි දිදි යනවා. එහාට ගෙනියන කොට සිදුවන්නේ මොනවද? රූප කලාප, මේ කෙස් ගහේ තිබෙන භූත කලාප, ඊළඟ කෙස් ගහලාවට නෑ. මේකේහා අනුමාත්‍යයක් පරිහා කරනකොට මෙතන තිබෙන රූප කලාප නෑ. එතනම එතනම මේ රූප ඇති ඇති නැති නැති යාම. හරියට අල්ල ගොඩක් වගේ. පහළට යන කොටත් යන එලෙසින්ම පහළට පහළට රූප කලාප බිඳි බිඳි බිඳි යනවා. මේවා දකින සිතුවිලි එතනම එතනම නැති නැති යනවා මේ රූපයන්ගේ ඇති ඇති නැති නැති යාම මේ නාමස්කන්ධයේ එලෙසින් ඇති ඇති නැති නැති යාමක් හැර මෙතන ගමන් කරන සත්‍යයක් නෑ ගමන් කරන මමෙක් නෑ බඳුන් කරන කුසලයක් නෑ, ගැහණියක් නෑ, පුරුෂයෙක් නෑ. නාම රූප දෙක තුළ පැවැත්මක් හේතුඵල දෙකක පැවැත්මක් පමණයි කියන එක. ඒක අවබෝධ වන්නට ඕනේ. ඒකයි දස්සන් කරුවා ගත්තාමේ ප්‍රධානම කියන්නේ. ඒක කරන කුසලයක් නෑ. දැන් මේ වලින් තියෙන ඔල්ලෝසේ හද ගමන් කරන අත්හතු මේ මිනිස්සු කඩ ඔල්ලෝ තප්පර කටු ඉස්සතේ ගැටින් තියෙන අර මල වගේ බට්ට වගේ තියෙන හැටි හට ලක්ෂණ මේවා වන මේ මේවා හටි ගමන් කරන පුද්ගලයේ පොළොස් ඇතුලේ නැහැ. මේ ගමන් කිරීමට සුදුසු අන්දමට ඒකට අවශ්‍ය වූ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. අවශ්‍ය විදුලි බලයකෝ එනත්නම් වයින් වෙන දේවල් කවරක් හෝ ඒකට සම්බන්ධ කරලා තියෙනවා. ඒක ඒ විදිහට පැහැදිලා තියෙනවා. ඒකට අනුකූලව කටයුතු ගමන් කරලා. ඒකට අනුකූලව වටපත් වෙනවට මෙහාට ගමන් කරනවා. මෙසේ ගමන් කරනවන පුද්ගලෙක් මේ ඔන්නෝසු තුල නැතුව වගේ. ඒ ඒකාන්තයෙන් යාන්ත්‍රික ක්‍රියාවලියක් වන්නා වගේ. අපේ මේ ගමන් කිරීමත් ඒකාන්තයෙන්ම යාන්ත්‍රික ක්‍රියාවලියක්. සිතට අනුකූලව රූප කලාප ඇතිවීම සහ සිතට අනුකූලව වෙනස් පැතිති ධර්ම ඇතිවීමේදී නැති නැති යාම පමණයි. මේක හරියට අවබෝධ වෙනකොට මෙතන ආර්ථයෙන් නැති බව කරන්නේ නැති බව අපිට පැහැදිලි වන්නට ඕනේ. අපි කවර දෙයක් කළත් සත්‍යය මේකයි. එනිසා මේ සංකප්පන්ද ලෝකයේ තුල ආර්ථේකෝ කරන්නේ නැති නිසා මේක අනාත්මයි කියලා අප තේරුම් ගන්නට ඕනේ. තව කාරණාවක් තිබෙනවා මේකේ දීදකයක් නැහැ. දීද කියන්නේ දීදින පුද්ගලයෙක් නෙවෙයි. අපිට සැප වේදනා විඳිනවා දුක් වේදනා නිදිනවා අදුක්කම සුඛ උපේක්ෂා වේදනා නිදිනවා නමුත් මේ වේදනාවක් බින්දක් නිදීමක් තිබුණට වේදනා වේදන තුජ්ජලයක් නෑ එන්නේ තින්වත් අයගේ අපි හිතන උදාහරණයකට අත්පාය කකුල නමාගෙන සිටිනකොට ධන හිතේ වේදනාවක් තිබෙනවා දැන් මේ වේදනාව දේශනා පිටින් බැලුවොත් මෙන්න වේදනාව මෙන්න වේදනාව මෙන්න වේදනාවයි කියන්නේ ඊට පස්ව මේ වේදනාව දැන ධන රූප කොටස දිහා බැලුවොත් මෙන්න වේදනාව දැන රූප කොටස රූප කොටස කියන්නේ මේ දෙක අපට දෙකක් වශයෙන් පැහැදිලි වෙනවා රූප කොටස වෙනම ධර්මයක් වේදනාව දැනෙන්නේ නාම ධර්මයේ තවත් කොටසක් මේ දෙක හැර මේ වේදනාව දැනෙන තැන මේ ධර්මස කොටසේ අන් කවර ධර්මයේ කවර කලස්සක්ේ කම් කවර ආත්මයක් ඇද්දේ කියලා සමාධිමත් ප්‍රඥාවක් පිටකින් බැලුවොත් අපට ඒකාමත් පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වෙනවා මෙතන වේදනාවක් නම් තිබෙනවා නමුත් වේදනාව අත්දකින වෙනස් ආත්මයක් වෙනස් සුජලයක් වෙනස් සත්‍යයක් නෙවෙයි දක්නට නැහැ. මේ වගේම තමයි සුඛ වේදනාවක්. අපට සුඛ වේදනාව දැන් ඇති වුණාට ඒ වේදනාව තියෙනවා දැනෙනවා. නමුත් ඒ වේදනාව ඇති වී නැති වී යාම හැර වෙන කිසිවක් මෙහි පංචස්කන්ධ ලෝකයේ තුල නැහැ. ඒ වේදනාව ඇති වී නැති වී යාම කියන්නේ නාම මාත්‍රයක ඇති වී නැති වී යාම පමණයි. මේ කිසිම පුද්ගලයෙක් නැහැ මේ බව අපට අවබෝධ කරගන්න ඕන. වේදකේ විඳින්නෙක් මේ පංචස්කන්ධ ලෝකයේ දැනෙන්නේ නැති බව. අපි මේ විදින පුද්ගලයෙක් සිටිනවා කියන වැරදි සංකල්පයේ දැකගෙන සිටින නිසායි මේ ආකුල ව්‍යාකූල සත්‍යයන් මේ ලෝකයේ පැනනන්නේ. ඇත්ත වශයෙන්ම මේ හේතුඵල දෙක අන්තිමක් තිබෙනා වේදකයක් නැහැ කියන අවබෝධය ඇති වුණා නම් පැහැදිලි වුණ. බොහෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. දුකක් ඇති වුණත් මොකෝ සැපක් ඇති වුණත් මොකෝ මොකද විඳින කෙනෙක් නෑ ඔය වේදනා මාත්‍රි ඇති නැති ගියාට මට මොකෝ කියලා ඒ වේදනා අපහැරලා නිදහස්ලා කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් උදාහරණයක් නතර මෙසේම මේ වේදනාව මේ පංචස්කන්ධ ලෝකයේ අධිපති භාවය ඉන්ද්‍රිය භාවයකුත් නැති බව අවබෝධ කරගන්නට ඕනේ යම් කිසි ස්ථානයක අධිපතිය සිටිනා නම් ඔහුට අනුකූලව ඒ ස්ථානය හසුරවන්නට පුළුවන්. ඔහුගේ වශයෙන් පවත්වන්නට පුළුවන්. අපිට මේ පංචස්කන්ධ ලෝකයේ කොයිම ආකාරයකින්වත් අපේ වශයෙන් පවත්වන්නට පුළුවන් කමක් නැහැ. අපිට කියන්නට බෑ මේ රූපස්කන්ධයේ දිස්ස බලලා රූපය ඔබ ලක්ෂණයන් ලක්ෂණයක්. රූපය ඔබ මහත් වැඩි ඔබ දැන් කිච්චුවක්. රූපය ඔබ කිච්චු වැඩි දැන් ඔබ මහත්යක්. රූපය ඔබ මම කැමති නෑ ඔබ ජරාවට යනවට මහලු වෙනවට රූපය ඔබ නිරන්තරයෙන්ම හැම දවසම කරුණ රූපයක් ලෙසම පෙනී සිටියම් මේ විදිහට අනතුරින්මක් අධිපති භාවයක් දැක්වීමට කිසිම ආඥාවක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල නෑ කිසිම දෙයක් ඒ කරන්නට බෑ රූපේ රූපේ නොනෑ බාදී ඔහේ පවතිනවා අපේ කිසිම මේවා ආත්ම වශයෙන් ආත්මීය වශයෙන් ගත්තට ඒක අපේ තියෙන මෝඩකම හැර අන්තිසක් නෙවෙයි. රූපයට අපේ රූප කොටට කතා කරන්නට පුළුවන් නම් රූප කොට බොහෝම හොඳට සිනහ වේ. අනේ මේ මොඩියෝ නම මගේ කියලා මේ රූප කොට මං අල්ලගෙන සිටිනවා ඒ වුණාට කිසිම කෙලේ මාව පෝෂණය කරනවා මාව නලවනවා මාව ආරක්ෂා කරනවා ඒ වුණාට මේ බුද්ධයන් මං කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ මේ මිනිසුන් දුර විදියට මම ජීවත් වෙන්නේ මගේ පාඩුවේ මට ඕන විදියට පවතිනයි කියලා රූප කොට කතා කරන්න පුළුවන් නම් කතා කරලා කියා අපේ මොඩකම් පෙන්වන්නේ රූප කොට ඕන වෙලාවට හේතුන් ගන්න ඇති ඇති නැති නැති යන රූප ධර්ම පමණයි. එය ඇති වෙන වෙලාවට ඇති වෙනවා නැති වෙන වෙලාවට නැති වෙනවා. ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා ජරා උපත්නට ජරා උපත් වෙනවා මිය යන්නට සුදුසු විදිහට මිය යනවා කුඩු විකුණේ විනාශ වෙන්නට සුදුසු අවස්ථාවලදී එදෙසින් විපරිණාමයට පත් වෙනවා මේකේ අධිපති භාවයක් අපට වචන භාවයක් පවත්වන්නට හැකියාවක් නැහැ. ඒකත් අනාත්ම ලක්ෂණයේ ස්වરૂපයක්. අපේ වේදනාව දෙස බලලා අපිට කියන්නට බෑ. අනේ වේදනාව සුඛ වේදනාව පමණක් මට ඇති වෙන්නේ මම කැමති සුඛ වේදනාවට පමණයි. දුක් වේදනාවට මම කැමති නෑ දුක් වේදනාව ඇති වෙන්නට එපා ඇති වෙන්නට එපා කියලා අනකිරීමක් අපිට කරන්නට බෑ. කලාට වැඩකුත් නැහැ. සුඛ වේදනාව මම ඔබට කැමති මේ සුඛ වේදනාව බොහෝ වේලාවට පවතින නිතරම පවතින පැයක් දෙකක් හෝ මේ සුඛ වේදනාව පවතින පවතින කියලා අපි දැගෑපත් වෙලා සිටිය සුඛ වේදනාව දෙකේ පැවතීමට කියාසුනේ ඇති නැති යන නාම මාත්‍ර පමණයි මේ බසගේ පවත්නාව ධර්ම නෙවේ එතරම් මේවා අනාත්ම වශයෙන් නැති අවබෝධ කරගන්නට ඕන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය කියන ඒවා බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණා ඉගෙන දේවල් අන් අය අවබෝධ කරගන්න දේවල්. බුදුවරු ලෝකෙට පහළ වුණා මේක අනිත්‍ය කියලා දකිනවා අවබෝධ කරගන්නවා අන් ශාස්ත්‍රවරුන් මේක දුක කියලා අන්නේ ශාස්ත්‍රෝන් උතුම් අවබෝධ කරගන්නවා ලෝකයේ බුදුරු පහළ වුණත් පහළ වූවත්. නමුත් මේ අනාත්ම භාවය පෙන්වීම කරන්නට සම්මා සම්බුදු කෙනෙක්ම ලෝකයට පහළවන්නට ඕන. එන් අන් කිසියෙකුට මේ අනාත්ම ලක්ෂණය මත කරලා පෙන්වන්නට හැකියාවක් නැහැ. එවැනි අවබෝධයක් උන්ට ලැබෙන්නේ නැහැ කිසි විටක. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මේක ආත්මයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මේක අනාත්මයි කියලා පැහැදිලිවම ඔප්පු කරලා පදාරන තියෙද්දී මේ අනාත්ම සංඥාව පිළිගන්නට බොහෝ දෙනෙක් කැමති නැහැ. සමහර විට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේක ආත්මයක් ආත්මයක් කියලා වාද කරපය පවතින. මොකද හේතුව ඒ තරම් දුර වශයෙන් මේ ආත්ම සංඥාව ඒ අයගේ සිත් තුළ සාමාන්‍ය ලෝකයාගේ සිත් තුළ අන්තර්ගත වී තිබෙන නිසා, පැහැී තිබෙන නිසා. උදාහරණයක් අපි සත්‍ය වෙන බමුණෙක් ගත්තොත් මහා පඬිතේ මහා බ්‍රාහ්මණේ ඔය සත්‍යක අනුමත මගදී අක්ෂදී කියන මහරහතන් වහන්සේ හමු වුණා. අහනවා අස්සජීගෙන් අස්සජී ස්වාමීන් වහන්සේගෙන් ඔබ බුධාතු බව දර්ශනයන් මහසේ ශාස්ත්‍රයන් හිතන්නේ කෙසේද? මහසේ ප්‍රකාශ කරන රූපේ අනිත්‍ය අනාත්මය වේදනාව අනිත්‍ය අනාත්මය සංඥා සංකාර විඥාන අනිත්‍ය අනාත්මය කියලා මෙලෙසින් බාහිර බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රයන් හිතනවා. දුවන සත්‍යකගෙන අන්නේ මාත් මොහොතේක ධර්මයක් ඇසුවා. අසන්නට නුසුදුසු වචනයක් මට අසන්නට ලැබුණා. අන්නේ මට අවස්ථාවක් ලැබුණොත් කතා සංස්කාරයක් ඇති කර ගැනීමට ඒ බවත් ගෞතමයන් වහන්සේ සමග ඔහු මේ මිත්‍යා දෘෂ්ටියෙන් බැරි අදහස මට මුදවාලන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ඒ අදහසක් පැහැදිලි කරලා අනාත්මය තියනවා කියන අදහසක් පැහැදිලි එකක් මිත්‍යා දෘෂ්ටියක් තුළයි ඉඳගෙන සිටින්නේ. බොහෝ ඊට පසුව සම්විච්ඡේදයෙන් ගාව දෙමිලා කියනවා මෙහෙමම මාත් ජීවිතය කියන මහා මුතුන්ගේ මේ කතාව එහෙවක් මේ රූප වේදනා ස්කන්ධ අනාත්මයි කියන ඒ කතාවෙන් බුදුරජාණන් වහන්සේ පිළිතනවා නම් මම අදෝ සමග වාද කරනවා වාදයෙන් වාද කරලා එහාට ඇදලා මෙහාට ඇදලා ඉතින් මොකට ඇදලා ඕ වාදයෙන් හරදවලා දහඩිය වලින් කිනිකිලි වලින් දහඩිය වගුරුවල මගේ අදහස උට කවදායි නැති බලන්න දෙන්නේ තේන්නේ දෙයි කියලා මාසිකත් දෙලු මේ සත්‍යකේදා ලිච්ඡවීන් කිස්සක් හැදෙන බුදුරජාණන් වහන්සේ හැමෝටම ගියේ. මේ ලහන බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ උපසාවයන් වහන්සේට මම මේ විශේෂද අභිදර්ශන මම රූපේ අනිත්‍ය රූපය අනාත්මය කියනවා අභිදර්ශන කියන්නේ සත්‍යපිගේ දුක්ඛනා දුක්ඛනාම අභිදර්ශන මම වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍ය අනාත්මය කියනවා මේක අභිදර්ශන ධාර්මඥාන කියනවා මට උපමාවක් දෙනවා බුදුරජාණන් වහන්සේ මට උපමාවක් හිතට වැටෙනවා කියන්න අභිදර්ශන කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා බෞද්ධයන් වහන්සේ මේ ලෝකේ යම්සා කර්මාන්තයක් නම් මේ සියලුම කර්මාන්ත මුළුමත නිසලයි ඉෂ්ට කරන්නේ. මේ ලෝකේ යම්සා දක්ෂණම් ගොඩනැගියක් නම් මේ සියල්ලම මුළුමත පිළිතලයි තියෙන්නේ. අන්න එලෙසින්ම භාවත් ගෞතමයන් වහන්සේ රූපය ආත්මය කොට වේදනා ආත්මය කොට සංඥා සංකාර විඥාන ආත්ම කොට මේ ලෝකයේ සියදෙනා කුසල කුසල සංස්කාර රැස් කරනවා ඒම ආත්ම කොට මේ කුසල කුසල සංස්කාර වල ඵල විපාක භුක්ති විඳිනවා කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නනතුන් අධ්‍යයන ඒවන් මදේශී රූපම් මේ අත්‍යතේ අධ්‍යයන ඔබ කියන්නේ මේ රූපේ මගේ ආත්මය කියලාද වේදනාව ආත්මය කියලාද සංඥාව සංඛාර විඥාන ආත්ම කියලාද ප්‍රකාශ කරන්නේ. ඕ මම එහෙම තමයි ප්‍රකාශ කරන්නේ. එහෙනම් අද්වේෂණ ඒ ඉඳා මම ඔබෙන් ප්‍රශ්න විමසනවා. ඔබට යම් ආකාරයකින් වැටහෙනවා නම් ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන්න. සංසිම්මඤ්ඤාග්‍රේෂණ යම්කම් ඒවං වදේශේ රූපම් මේ අත්තාදී වත්තති දේ රූපස්මින් ගතෝ ඒවං මේ රූපං හෝතු ඒවං මේ රූපං මා අවෝචිතී බුදුරජාණන් වහන්සේ විශ්වාස ඔබ දැන් රූපේ ආත්මය කියලා කියනවා ඒ ආත්මය කියන රූපේ ඔබට වශයෙන් භාවයක් වශයෙන් භාවයක් පවත්න්නට පුළුවන්ද ඒවම් මේ රූපන් හෝතු ඒවම් මේ රූපන් මහෝසීති මේ රූපේ නිරසින් භවතිවා මේ රූපේ නිරසින් භවතිවා කියන දැන් අග්ගේ ස්නූපතෝ පොඩ්ඩක් කප්පියටපත් වෙන්නේ ඔබේ රූපේ තාම විදුක්යි ඉච්ඡේ රජතරම් බොහෝම ලක්ෂණයි ඉතින් ඔය කියවන රූපේ Tamanට ඕනෑ විදිහට පවත්න්න පුළුවන් කියලා විස්තරයෙන් විමසනවා ඒ එහෙනම් ඔබ මේ විරූප රූපයේ රූපවත් කරගන්න ඇත්තේ කියලා. ඔය කියවන මේ රූපේ Tamanට ඕනෑ විදිහට පවත්න්නට බෑ කියලා අර කලින් කියවන රූපේ ආත්මය කියලා ඒකාත්මය හා සැසඳෙන්නේ එද නිසා උන් ඔය විසල වුණා. දෙවැනි වරටත් මනසුව දෙවැනි වරටත් විසල වුණා. දෙවැනි වරටත් නිදන්සාව බුදුරජාණන් වහන්සේ ඉන්පස්මේම දෙවැනි වරටත් උන් විසල වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළා ව්‍යාකරෝණී දානයක් මෙච්චන නදානයක් විත්තේ අර්ථයෙන් තුන්හි භාවස්ස කාලෝ කියන්නේ අර්ථයෙන් ඔබට මේ තුන්හි භාවයෙන් සිටීමේ සූස්කාරයක් නෙවෙයි. ගෝවිකෝචියක් මෙච්චන සතරකේන යාපත්‍යං සහදමන්තං පඤ්ඤං කුත්තෝ සම්මුදේන ව්‍යාකරෝති එත්තේ වස්ස සත්තදා මුද්ද ඵලකේදී යම් කිසි කෙනෙකුගෙන් අධිවේශන මා විසින් තුන්වෙනි වරටත් යහපත් ප්‍රශ්නයක් ඇසුවා නම් ඒක දැන දැනම පිළිතුරක් නොදී සිටියා නම් එසේ වක්ෂ සත්‍යදාන නිමිද්ද පරිචේති ඔහුගේ විස එවැළෙන හත්කඩට සිදුනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි පිට මහින්නේ ඒකයි පිට ආඥාව ඒකයි පිට බලය ඒක නිසාම මේ අධිවේශන බියෙන් කැටිගෙන කියවා ඕකෝ රූපයේ මට ඕන විදිහට පවත්න්න පුළුවන් ධර්මයක් නේ කියලා. මනසකරෝහි අධිවේශන මනසකරෝහි මනසකරිකාකෝ අධිවේශන වියාකරෝහි නකෝපන සංදීයති කුරුමේනවා පච්චමං පච්චමේනවා කුරුමං මෙනෙහි කරනවා දේශන මෙනෙහි කරන්නේ මෙනෙහි කරනකොට මෙනෙහි කරලම පිළිතුර දෙන්නේ ඔබ ඉස්සෙල්ලා කියපු එකයි පස්සේ කියපු එකයි නකෝපන සංදීයතිය සැපෙන්නේ නැහැ ඊට පස්සේ උන්වහන්සේ අහනවා වේදනා සංඥා සංකාර විඥාන ආදී කොට ආත්මද අනාත්මද කියලා ඒ සියල්ලම අනාත්ම බව රූප පිළිගන්නට සිදු වෙනවා. එදා මෙලෙසින් වාදයට පැමිණි අනන්තවත් අය සිටියා. මොකද ඒ තරම් දෘঢ় අධිදෙමින් මේ ආත්ම සංඥාව මිනිසුන්ගේ සංඥා සංස්කාර තුළ කැවි ඇති නිසා. හැරී තිබෙනවා සෝවාන් වූ පුද්ගලයේ පිළේ සිත තුළ පමණයි සදාකාලික වශයෙන් පවතින ආඥාවක් නැහැ කියන එක තේරුම් ගොස් අවබෝධ වී තිබෙනවා. එනිසා තේරුම් ගන්නට ඕනේ සත්‍ය ධර්මා අනාත්ම මේ ලෝකේ යම්තා ධර්මයක් නම් ඒ සියලුම ධර්ම අනාත්ම වශයෙන් බලන්නට සබ්බේ සංඛාරානිච්ච දුක්ඛ වශයෙන් වදාලා සීලෝල සංස්කාර අනිත්‍ය දුකයි කියලා නිවනින් මහා සුදෙන් ධර්මයි. සබ්බේ ධම්මා අනාත්මා කියන්නේ නිවනක් හේත සකල විද ධර්මයන් සංකතෝ අසංකතෝ ධර්මයන් අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන අවබෝධය පිළිබඳව කියනවා. ඒ නිසා අපි මේ සියලුම ධර්ම සියලුම සංස්කාර අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට තමාගේ පංචස්කන්ධ ලෝකයේ වූ ආධ්‍යාත්මික සංස්කාර පිළියක් බාහිර සංස්කාර ලෝකයක් අනාත්ම වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. බාහිර සංස්කාර ලෝකේ අපිට පහසියෙන්ම මගේ නෙවෙයි කියලා ඈත් කරන්නට පුළුවන් කොහොමද මේ මගේ කියන එක හිතේ තියෙන සංකල්පනා මාත්‍රයක් පමණයි වෙන කිසිවක් නෙවෙයි කියන අවබෝධය පිටදක්වොත් දැන් ධාරණ කල්පනා කරන මේ මේ සුදු තියෙන කැටිස් කෝඩ් එක මගේ කියලා මම අදහසක් ඇති කරගන්නවා කැටිස් කෝඩ් එක ඒකේ පාඩුවේ ඔරේ පවතින මගේ කියන අදහස මගේ චිත තුළ පවතින ධර්මයක් පමණයි දැන් මේ එහා පැත්තේ තියෙන වත්ත අයිතිකාරයෙක් නිසා ගන්න පුළුවන් මගේ කියලා. නමුත් වත්තේ පාළුව වත්ත පවතින මගේ කියන සංඥාව තියෙන්නේ ඔහුගේ සිත තුළ පමණයි. මේ මගේ කියන සංඥාව කැදී තිබුණාට පසුව මේ මගේ කියලා අල්ලාගත්තු සංස්කාර නිසා බොහෝ දෙනෙක් දුකතිගාමී වෙනවා. සමහර විට මේ වතුපිටි දේශනාදී අල්ලාගෙන මම මේ මගේ කියලා සිතපු අය ඒ වතුවල මොකදිනවා ප්‍රේතයන් වතේ. එසේ ඉපදෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි එම නිසා මේ මගේ කියන හැඟීමේ තියෙන අවධානම මේ මගේ කියන වැරදි හැඟීමේ තියෙන භයානකකම මේ මගේ කියන වැරදි දෘෂ්ටිය නිසා අන් දුකටගාමී වෙන බව අවබෝධ කරගෙන මේක අපේ හිතේ තියෙන සංඥාවක් පමණයි සංකල්පනාවක් පමණයි අන්කිසාවක් නෙවෙයි කියලා තීරණ අරගෙන මේ මගේ බව මේ භාව සංස්කාර ලෝකෙන් ඈත් කරගන්නට ඕන අපේ යහපත සඳහා අපේ විනිශ්චය සඳහා ඒ කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන මගේ දුවේ මගේ පුත්‍රය මගේ සහෝදර සහෝදරයන් මගේ දෙමව්පියන් ආදී වශයෙන් මේ සමීප අය කෙරෙහි මගේ බව ලැබීමක් අපේ සිත් තුළ තියෙනවා ඒකත් පැහැදිලි කරගන්නට. මේවා අභිවරණවත් සත්‍යයි ඒ සත්‍යයේ පිළිදලා අපි කටයුතු කරන්න ඕනේ අදුම වශයෙන් භාවනා කරන කාල පරිච්ඡේදය තුළදීවත් මේ මගේ නොවන බව මගේ මම නොවන බව ඔප්පු කිරීමට අපි සරල උපමාවක් කියන්නේ. ලෝකයේ සත්‍ය පහළ වෙන මේ සංකේතෙදී සත්‍ය පහළ වෙන ආකාර හතරක් තියෙනවා අණ්ඩජේ ජලාභිද සංකේතය රෝපපාතිකදී. දුදු වටින් හට ගන්නා සත්‍යයන් අණ්ඩජේ තියෙනවා. මෞපසෝලින් දී වෙන සත්‍යයන් ජලාභිද තියෙනවා අණ්ඩජ ජලාභිද තියෙනවා. එකපාරටම ඕපවාසික වශයෙන් උපදින දෙවියන් වයින් සත්යන්ට ඕපවාසික කියන සංකේතෙදි කියන්නේ මේ කුණු මස් කුණු වැදලි වෙන තැන් වල උපදින සත්යන්. අපි ඒකම දැන් කෙනෙක් සොටු ටිකක් තෙන් ටිකක් තෝරලා පැත්තකට වීසි කළා. මේ සොටු කොටේ කන්නේ කොන්න ඉපදුනා ටික වේලාවක් පස්සේ. දැන් තවත් විනාඩි 5 10කට පස්සේ තවත් කන්නේ සංකේතයේ වශයෙන් මෙතන පහළ වෙනවා. දැන් අර කලින් කියපු පණුවා දෙය ආපු පණුවා දෙවෙනි පණුවට මේ මගේ අරියා මේ මගේ මල්ලි මේ මගේ සහෝදරයා කියලා කතා කරන ඕන්න අපිට ඇහෙයි. අපිට මොනවද හිතෙන්නේ? අනේ මේ පණුව මහා මොඩේට මොඩේ. මේ අන්තයෙන් ආපු පණුවා දෙවෙනි පණුවට කොහොමද සහෝදර භාවයක්, මල්ලි භාවයක්, අයියා භාවයක්, නංගි භාවයක්, අක්ක භාවයක් ඇතිවන්නේ? දැන් මේ පණුව කතා කරලා කියනවා කෙලදාපු මිනිහට මේ තමයි මගේ පියා, මේ තමයි මගේ පියා කියලා. අපිට මොනවද හිතෙන්නේ? අනේ මේ පණුව කොච්චර මෝඩද මේ අහකට ආපු දෙල ටිකේ පහල වුණාට මෙයා මේ දෙල අහකට ආපු මිනිහා කොහොමද මගේ කීයක් වන්නේ කියලා නුවණ තියෙන කෙනෙකුට අවබෝධ වෙනවා. ඒ වගේම මේ දෙල තහපු මිනිහා කල්පනා කරනවා මේ පණුව මගේ දූලය මගේ කුස්සිය කියලා. නුවණ තියෙන කෙනෙකුට කල්පනා වෙන්නේ කොහොමද? මේ මිනිහා දෙල ටිකේ දැහැවට මේ මිනිහාගේ කීයක් පුතෙක් වන්නේ කොහොමද මේ පණුව කියලා නැතිවීමක් ඇති වෙනවා. අපගේ සහෝදර සහෝදර සම්බන්ධකම් දූ පුතුන් සම්බන්ධකම් ඒ වගේම මෞපිය පුතුන්ගෙන් අතර දූවරුන් අතර තියෙන සම්බන්ධකම් වල ස්වરૂපයක් උකයි අපි සාර්ථක වශයෙන් ඇති කර ගන්නා හැඟීමක් පමණයි මේක. පැහැදිලිවම අපි අවබෝධ කරගත යුතු වෙනවා. එකිනෙකාගේ කර්මයන්ට ආවේනිකව ඕනෝන්ගේ කර්ම වලට අනුරූපව මේ ලෝකේ සත්‍යෝ දිනනවා. ඕනෝන්ට ආවේනික ඔවුන්ගේ කර්මයන්ටම අනුකූලව සැප දුක් දුක් නියම. ඒ එකිනෙකාගේම කර්ම වලට අනුකූලවම ඔවුන් මිය යනවා. ඔවුන් රහත් නොවේ සිටියානම් ඔවුන්ගේම කර්ම වලට අනුව ඔවුන්ටම ආවේනිකව කර්ම වලට අනුව නැවත උපදිනවා. මේකයි ස්වરૂපේ. මේ ලෝකේ කර්මයෙන් පිළිතලා කර්මේ දායාද කොට සිටින බව අපි අවබෝධ කරගන්න ඕනේ. අපේ පොත්තේ අපේ සහෝදරයෝ කියවට ඒ සහෝදරයෝ ඇත්ත වශයෙන්ම ගිය ආත්මවල සහෝදර සහෝදරයෝ වන්නට පුළුවන්. මේ ඉස්සර ආත්මවල අනන්තවත් අප්‍රමාණ සහෝදර සහෝදරයෝ හිටියා මව්පියෝ හිටියා. අද ඒ කෙනෙකුටවත් අපි මම කියලා මගේ කියලා කතා කරනවා. උදාහරණයක් අපි කල්පනා කරමු මගේ මව ගිය ආත්මයේ සමම ජීවත් වෙනවා. මා මේ ගියාට පසු තවමත් සින්දහම් කර කර අනේ මගේ පුතාට නිවන් සුව ලැබේවා කියලා පින් දෙකී සිහිපත් කරනවා. මම මේ ලෝකෙට දීවිලා වෙනත් අම්මා කෙනෙකුට දැන් අම්මා කියන්නේ. කලින් හිටපු අම්මා හිටපු බව දන්නේ නැහැ. අම්මා ගැන හැඟීමකුත් නැහැ. නමුත් ඒ අම්මා මේ දක්වාම තම හරියට මාගෙන විට හිතා සැවෙනවා වෙන්නටත් පුළුවන්. අද සිටින අම්මට හිතන්නේ කොහොමද? ඊළඟ තැනකට නම් නැවත මෙතන පුදුනොත් ඒ වෙනානික් මම අල්ලන්නේ. ඊට පස්සේ ඇති වෙන ඥාති මිත්‍රාදීන් ඊට පස්සේ ඇදෙන සහෝදර සහෝදරයන් මම මගේ කියලා ගන්නවා. මෙතන ඉන්න සහෝදර සහෝදරයන් මම මගේ නෝනවා එතකොට. මේක තමයි යථා ස්වરૂපය. දැන් ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් ගත්තත් පස්සේ මගේ භාර්යාව මගේ ස්වාමි පුරුෂයා කියලා බැලදී අවබෝධයක් ඇති කර ගන්නවා. තාපස්සිය ඇති කරගත හැකියි. ඉස්සෙල්ලා තිබුණ එකක් නෙවෙයි. සමාජ ආරක්ෂාව සංසනය කර සමා පෝෂණය කරන එකට සමාජ සැප සම්පත් දෙන එක මේ ආදී ධර්ම වෙන එකක්. මගේ කියන වැරදි අවබෝධය තවත් ධර්මයක්. එනිසා මේ වැරදි අවබෝධය අපි අයින් කරගන්න ඕනේ කොහොමද නිසාද? මේ වැරදි අවබෝධයේ ගිදී හිටියොත් එහෙම ඇත්ත වශයෙන්ම අපිට දුකටින් දුකටියට යන්න තිබෙනවා. දේවිකාණේ චන්දමුණහමතු කියලේක පොතක මෙන්න කතාවක් තිබුණා. සාමාන්‍ය ස්වාමි පුරුෂයාට දැන් භාර්යාවට ඇලෙන් කරපු ස්වාමි පුරුෂයෙක් මිය යනකොට ඒ භාර්යාවට ඇලෙන් කරන නිසා වැරදි කියලා කියනවා. වැරදි අඟුරු වැටෙනවා. නැවත ඉතින් ගෑනිට කල්පනා වුණා මේ මගේ ස්වාමි පුරුෂයා දෙන්නට පුළුවන් දෙන්නේ නැති කියලා දැනගෙන මැරුවා. මැරුවට පස්සේ දැනගා බයිලෙක් කියලා ඉපදුනා. බලවත් මේ ගෑනි පැත්තෙන් යන වටේට මිනිස්සු නොයෙක් කතන්දර කියන උගේ ස්වාමි පුරුෂයා තමයි මේ පැත්තෙන් යන්නේ මේ විදිහට ඇලෙන්නතර කරලා. බලවත් නමල දෙන්නේ. මේ හේරුකාන්තන් මහාවගේ පොතක තියෙන කතාවක් අටුවක් කතාවක්. ඇත්ත වශයෙන්ම මේ ජාතින් ජාතින් දුකටින් දුකට ගමන් කරන්න හේතු වෙන යම් කිසි වගේ සංගලී අර වැරදි මගේ කියන දෘෂ්ටිය එල්ලීගෙන බදාගත් නිසා. ඒ නිසා මේ අවධානම මේ භයානකකම මේ දුගතිය අපි අවබෝධ කරගෙන යථා සත්‍ය යථාපරිදි ඇත්ත සැටියෙම දැකලා මේවා මගේ නෙවෙයි මගේ නෙවෙයි මේවා මම නෙවෙයි කියලා අයින් කරන්නට අපි පුරුදු වන්නට ඕනේ භාවනා කරන අය තුළ විශේෂත්වයක් තියෙන්න ඕනේ. භාවනා නොකරන පුද්ගලයෝ මගේ මගේ කියලා අල්ලාගෙන කෑගහන බදාගෙන දඟලනවා. භාවනා කරන අය එලෙසින්ම කරනවා නම් මොකක්ද ඒක විශේෂත්වය? මොකක්ද ඒක භාවනාවේ ජීවුම? මොකක්ද ලැබෙව අවබෝධය? එනිසා අපි සත්‍ය යථා සත්‍ය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන නොසලකා හරිනවා නෙවෙයි. මේ ප්‍රහාණයෙන් තිබක්ද මගේ කියලා හිතාගත්තත් ඒ මිනිස්යාට ඒ අයිතිකාරයට වචෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මත් ආශස්සා ගන්න පුළුවන්, වත්තට පොරලා ගන්න පුළුවන් කොහොමද මගේ කියලා නොගත්තත් පුළුවන්, මගේ කියලා දැක්කත් පුළුවන්. එලෙසින් මගේ කියලා අපේ දුර්දරවාදීන් ගත්තත් නොගත්තත් ඒ ගැන නම් කරන්න පුළුවන් සියලුම යුතුයකම් අපි ඉටු කරනවා. කලින්ටත් වඩා හොඳයි කලින් කල කතා කරේ ඉස්සරටනවා. හැබැයි කතා බහ කරනකොට සම්මුතියේ පිටලාම කතා කරන්න ඕනේ. මගේ දේ මගේ පිටා කියලා මට කතා කරන්න ඕනේ. සම්මුතියේ පිටමවා මේවා මගේ නෙමෙයි මගේ නෙමෙයි කියලා එහෙම වැරදි විදිහට කතා බහ කරන්නට අපනන්නට හොඳ නැහැ. එහෙම කළොත් අපි පිටසම් වශයෙන් අන්න අය ගණන් ගන්නවා. සම්මුතියේ පිටලා කටයුතු කරනවා. ඒකේ පිටලා කටයුතු කළාට යථාභූතයේ ඇති කරගෙන කටයුතු කරනවා මේවා මගේ නෙවෙයි මම නෙවෙයි කියලා හිතාගන්න. ඒකේ කටයුතු කළොත් මේ ඥාති මිත්‍යාදීන්ට කවදා ඒකාකාර දෙයක් ඇති වුණත් අපට චිත්ත සංකාප ඇතිවන්නේ නැහැ. සිතේ දැවිලි සැවිලි ඇතිවන්නේ නැහැ. දුක සහනය කර ගන්න තත්යේ පහස වෙනවා. මේ වැරදි අවබෝධය ගත ගැනීම තුළින් මේ මගේ කියන බව ඇතිවන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන වැරදි ආකල්පයේ පිටාසිතේ පමණයි. මම කියලා කෙනෙක් මෙතන නැත්නම් මගේ බව කොතනින්වත් ඇතිවන්නට හේතුවක් නැහැ. ඒක නිසා මේ ප්‍රධාන වන්නේ මම කියලා කෙනෙක් මේ පංචස්කන්ධ ලෝකයේ තුල නැති බව භවනායෙන් අත්දැකීමයි අවබෝධ කර ගැනීමයි. මේ මම කියන හැඟීම ආත්මයක් ඇති කියන හැඟීම දුරු කර ගැනීමට නම් අනිත්‍යානුපස්සනාව තුළින් මේ දකින්නට ඕනේ අනිත්‍ය තුළින් අවබෝධ කර ගන්නට ඕනේ. ඉති අවබෝධ වූ මම නොවේ කියන අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීමට නම් සාහිතික වශයෙන්ම අවබෝධ වීමට නම් නිරෝධානුපස්සනාව තුළින් නාමයන් වේසා වේතන්ගේ නිරෝධයේ දකින්නට ඕන. යටත්යේ සෝවාන් වූ පුද්ගලෙක්පත් මේ නාමයන්ගේ සහ මේ රූපයන්ගේ නිරෝධී නොදක සක්කාය දිට්ඨිය නැති කරයි කියන එක කිසිදා ප්‍රතිවන්නට බැරි දෙයක්. නාම නිරෝධය සහ රූප නිරෝධය දැකීම තුළින් මේ තුළ සත්‍යයේ කුජලේ කාර්යයක් ග්‍රහණයක් කියලා කාර්යයක්වත් ධර්මයක් ගන්නට නැති බව පත්‍යක්ෂයට අවබෝධ වීමෙන් පමණයි මේ අනාත්ම සංඥාව මැනවින් අපේ චිත්ත තුළ පිළිගන්නේ. ඒ නිරෝධාන පස්සනාව තුළින් ඒ නාම රූප නිරෝධය දැකීමට අපි මේවා අනාත්ම වශයෙන් සම්මස්නය කර තිබීම ඉතාම සුදුසු වෙනවා. ඒක නිසායි අපේ පරමයෙන් සම්මස්නය කරන්න ඕනේ මේ පංචස්කන්ධ ලෝකය මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මගේ ආත්මයක් නෙවෙයි කියලා. ඒකේ ස්කන්ධයක් ස්කන්ධයක් වෙනින් වශයෙන් අරගෙන බලනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා සංඛාර විඥාන කියන චිත්තස්කන්ධ අරගෙන විඳින් වශයෙන් මේවා මම නොවන මගේ නොවන ආකාරයට පැහැදිලිව අපි අවබෝධ කරගන්නවා. රූපස්කන්ධයේ පළමුවෙන් ගත්තොත් අපේ මේ රූපේ ප්‍රභවයේ දැසිට ආපසු හැරී බැලීමක් කළොත් රූපේ කුතුනේ කොහොමද කියලා අපි ආපසු මෙරී බැලීමක් පස්කේස්සාවක් කළ අපිට පැහැදිලිව පේනවා මේ රූප කොට මම නෙමෙයි මගේ නෙවෙයි කියලා. අපි මෞතසට ඉස්සල්ලාම දැක ගන්නකොටම ප්‍රතිසන්දි විඥානයේ මෞතසට ඇතුල් වෙනකොටම ඒ ප්‍රතිසන්දි විඥානයේ ගිහිල්ලා එන්නේ කවර රූප කොටසකද? මවගේ සහ පියාගේ ධාතු කොටස් නැමැති රූප කොටස් වලයි එන්නේ. මවගේ ධාතු කොටස්, පියාගේ ධාතු කොටස් මගේ නෙවෙයි, මම නෙවෙයි. ඒවා අන් අයගේ ඒ සත්‍යය පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. නිකන් සංඥාවකින් නෙවෙයි, මේක මෙහෙම නේද කියන අවබෝධය ඇතිවන්න ඕනේ. ඊට පස්සේ රූප කොටස් වැඩින්නේ කොහොමද? මව ගන්න ආහාර වලින්. මව ගන්න ආහාර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ දහස් හතර. බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ. මේ බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ එක කියලා තමයි මේ රූප කොට මෙලෙස නිර්මිත වන්නේ. දිනුනාට පස්සේ මේ දක්වා ජීවත් වෙන්නේ කොහොමද? මේ රූපේ මෙලෙසින් පවතින්නේ කොහොමද? ඒත් අපි ගන්නා කෑමදීම නිසා බක්තලවල මානසික ආදී දේවල් නිසා පාබ්බාමිර වශයෙන් ඇති කරගත්තු පඨවි ආපෝ තේජෝ වායෝ මහතුක දුක්ඛා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භාවික ධාතු කොට සම්මිශ්‍රණය සංකලන වෙලා ඒකෙන් තමයි මේ පංචස්කන්ධයෙන් මේ රූප කොට නිර්මිත වී ඇත්තේ ඇතිවිච්ච දැන ඇතිවිච්ච මූලයේ පටන් මේක බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු නේද කියන එක පැහැදිලිවම අවබෝධ වෙනවා. මේ රූපවල මගේ නෙවෙයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. නිකන් සිතුවේ මාත්‍රයකින් නෙවෙයි. අන්න මේක මෙහෙම නේද කියන අවබෝධය විතරකින් ඇතිවන්නට ඕන. මැරෙනකොට මේ මම කියන මගේ කියන මේ රූපවල එහෙම්මම දරකඩක් වගේ පැත්තකට දීච්ච කරලා යන්නේ. ගිය ආත්මවල කුමකොටවල විසිකලේ යම්සේද ඉලසින්න මේ මම කියලා මගේ කියලා දැන් ග්‍රහණය කරගෙන දැන් අල්ලාගෙන සිටින මේ රූප කොටස් අපිට අත්හැරලා යන්නට වෙනවා මම කියපු මගේ කියපු මේ රූප කොට මෙලෙසින් අතහරිනවා නම් මේක මොකක්ද ගන්න තියෙන්නේ මම කියලා මගේ කියලා ඉතින් මාත මේ සත්‍යයත් අපි අවබෝධ කරගන්නවා නම් බොහොම හොඳයි. ඊට වඩා සාංශිකතු වන්නේ අනිත්‍යානුපස්සනාව තුළින් මේ අනාත්ම ලක්ෂණය මතු කර ගැනීමයි. රූපස්කන්ධයේම එකටගෙන හරි රූපස්කන්ධයේ හේසා ලෝමානකාගන්තා ආදී වශයෙන් තියෙන ඒ ඒ කොටස් දෙන්නේ වශයෙන් දෙනවා හරි ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන දෙන්නේ වශයෙන් මර්ධන හරි මේවා අනිත්‍යයි අනිත්‍ය නිසාම ආත්මය කියලා ගන්න පිටසක් ශේෂ්ඨ නොවන බව අපි අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි හිතන්නේ මේ රූප කොට සමස්තයක් වශයෙන් අනිත්‍ය දේවල් යන ආකාරය. හිරිකැටි දරුවෙකුගේ ලද භූතේ අපට තිබුණා පුංචි කාලේ මාසයක් දෙකක් වෙනකොට. ඒ රූපයේ යම් කිසි කෙනෙක් ෆොටෝවක් ෆොටෝ එකක් අරගෙන තිබුණා නම් දැන් කියන රූපේ හා අත්හැසුවා නම් එහෙම අපට සීනිකුමත් හිතා ගන්නට පුළුවන් ද මේ සිටියේ මමය කියලා. කිසිම තත්ත්වයක් ඒකේ සම්බන්ධතාවයෙන් මේ කියනවා. විවාහ ගන්නවත් දැන් මේ කුංජි දරුවයි මේ බැදී සිටු කියලා මේ ගතර මිනිස්සු. එදා සිටපු පුංචි කාලයේ තිබුණු රූපය මම නම් මගේ නම් මගේ ආත්මය නම් ඒ රූපය එදසින් එදා නිරුද්ධ වී යනකොට මම බව මගේ බවට මොකද වුනේ? ඒකත් නිරුද්ධ වී යනවා ඒකත් නැති වී යනවා ඒක අවබෝධ කරගන්න ඕනේ. නිදී අනිත්‍ය තුලින් අවබෝධ කරගන්නට මුළු පංචස්කන්ධයෙන් එකට අරගෙන බැරි නම් කොටස් කොටස් වශයෙන් බල බලා මේ අනිත්‍ය යන ආකාරය දැකලා අනිත්‍ය තුලින් අනාත්මය අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලිම බදාරනවා මේක අනිත්‍ය යද නිච්ඡාන නියමක් අනිත්‍ය නම් තම අනත්තා ඒක අනාත්මයි කියන්නේ. යමෙක් මේ ඇහැ ආත්මය කියලා කියනවා නම් ඒක වැරදි මහණෙනි. සම්පූර්ණ වාස්වාදී යෝගදී යතන්න උපපජ්ජති චක්කුච්ච උපාදෝත් පඤ්ඤාති වයෝති පඤ්ඤාය දිලක්ෂකෝපන උපාදිත වයෝති පඤ්ඤායති අත්ථාමේ උපජ්ජිත වේක්ෂාති උත්තේ මාගතං හෝති තස්මාතං නෝපජ්ජති චක්කුණෝ ආත්තාපදීය ඉති චක්කුම් මනස්සා මේ ආදී වශයෙන් දේශනා කළා වගේ. එහේ යමෙක් මගේ ආත්මයේ ආත්මය කියලා ගන්නවා නම් ඒක නිසුදුසු ක්‍රියාවක්. මොකද හේතුව ඇතිවීමක් පේනවා නැතිවීමක් පේනවා යක්ෂකෝප උත්පාදක යමක ඇතිවීමක් සහ නැතිවීමක් පේනවා නම් අත්තාමේ උපජ්ජති චේවේති චාත මේ මගේ ආත්මයම ඇති වෙනවා ආත්මයම නැති වෙනවායි කියලා හැඟීමකු යෙදවන එනිසා ඒක සුදුසු නැහැ ආත්මයක් කියලා ගන්නට ඒ ආත්මයක් ආත්මයක් එහෙමයි නාසයත් එහෙමයි දිවත් එහෙමයි මුළු ශරීරයත් එහෙමයි මේ අනාත්ම සංඥාව අවබෝධ කර ගැනීමට අනිත්‍ය සංඥා නිසාම සුබලව උපකාර වෙනවා. ඊට පස්සේ අපි වේදනාව ගන්නවා මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා. මේ දැන් තියෙන සුඛ වේදනාවක් තියෙනවා නම් ඒ සුඛ වේදනාව දුක් වේදනාවක් ඇති වෙන එක විනිවිදයි. දැන් දුක් වේදනාවක් තියෙනවා නම් ඒකත් හැම වෙලාවෙම වෙන්නේ නැත්නම් අඩුවේ අඩුවේ යනවා කොයි වෙලාවක ඒකත් නිරුද්ධ වෙනවා. උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් ඒ උපේක්ෂා වේදනාවත් හැම වෙලාවෙම පවතින්නේ දුක් වේදනාවක් දැනෙන හේතුවක් ආවිත උපේක්ෂාව නැති මේ දුක් වේදනාවක් ඇති වෙනවා. සුඛ වේදනාවක් ඇති වෙන හේතුවක් ඇති වූ විට උපේක්ෂා වේදනාව හෝ දුක් වේදනාව ඇති වෙන සුඛ වේදනාව පහළ වෙනවා. මේ සුඛ වේදනාව විඳින්නේ මමයේ මගේ ආත්මය කියලා මමයේ කියලා ගත්තනම් සුඛ වේදනාව නිරුද්ධ වී යනකොට මම කියලා මගේ කියලා ගන්නට කිසිවක් ශේෂ වන්නේ නැති බව අවබෝධ කරගන්න. දුක් වේදනාව මම කියලා මගේ කියලා අපි ග්‍රහණය කළාට ඒක මම නම් මගේ නම් දුක් වේදනාව මෙලෙසින් අනිත්‍යයට යනකොට ඒ අනිත්‍යයට ගියාට පසුව දුක් වේදනාව තුළ මම කියලා ගන්නට කිසිවක් ඉතිරි නොවන බව අවබෝධ කරගන්නට ඕන. උපේක්ෂා වේදනාව මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ උපේක්ෂා වේදනාව මෙලසින් නැති වෙනකොට මෙලසින් නැති වෙනකොට මේ මගේ ආත්මයත් මෙලසින් ඇති ඇති නැති නැති යනවා උපේක්ෂා වේදනාව නිරුද්ධ වී ගිය විට උපේක්ෂා වේදනාව මගේ ආත්මය නම් ඒ ආත්මයත් නිරුද්ධ වී යනවා මොකක්ද මේ ආත්මයක් කියලා ගන්නට ශේෂවන්නේ කියන අවබෝධයකට ගන්න ඕනේ නිකන් එකපාරටම අනාත්මය අනාත්මය මම නෙවෙයි මගේ නෙවෙයි අනාත්මය කියන කතාවට වඩා මේක පැහැදිලි වශයෙන් අවබෝධ කරගෙන ප්‍රායෝගික වශයෙන් අත්දැකීමයි උතුම්මත් නේ. ඒකයි අපිට නිවන් යාමට උපකාර වන්නේ. ඒ වගේම සංඥාවලත් අපි ගන්නවා. රූප සංඥා, සබ්ද සංඥා, ආදී සංඥා. මේවා මම මගේ කියලා ගත්තට ඇති වෙච්ච ඇති වෙච්ච රූප සංඥා එතනම එතනම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. ඇහැට බලපු රූප සංඥා කනට ඇහෙන ශබ්ද සංඥා අහන්නකොට නෑ. කනට ඇහෙන ශබ්ද සංඥා කයට දැනෙන පොත්පත් ගැන දැනෙනකොට ඇති වෙන සංඥා වලින් නෑ. ඒවා ඇති වූ විදර්ශන නැති යනවා. මේ සංඥා ආත්ම නම් මම නම් මගේ නම් මේ සංඥා මෙලෙසින් නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වී ගියාට පසුව ආත්මය කියලා මම කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන බව දැනගන්න ඕනේ. අනිත්‍ය භාවය තුළින් අනාත්මය මත කරගන්න. සංස්කාර අරගෙන කුසලෝ අකුසලෝ අභ්‍යාසක ධම්මෝ හෝ සිටේ පහළන කවර සිටිල්ලක් හෝ මම කියලා මගේ කියලා ගත් විට ඒ සංස්කාර මෙලෙසින් නිරුද්ධ වී යනවා නම් මෙලෙසින් නිරුද්ධ වී ගියාට පසුව මේ සංස්කාර වල කුමක්ද ඉතුරුවන්නේ ආත්ම වශයෙන් ගැනීමට කියන එක අවබෝධ කරගන්නට ඕනේ. විඥානයත් එහෙමයි. ඒ ඒ විඥාන ඒ ඒ තැනම ඇති ඇති නැති වී නැති වී යනවා. විඥානයක් නැතිින් නැති වී නැති වී යනකොට මෙහි මොකද්ද ආත්මය කියලා ගන්න තියෙන කියලා අවබෝධ මෙන්න මේ අනිත්‍යයෙන් අනාත්මය අවබෝධ කරගෙන තව එහාට කියවලක් තබන්නට ඕනේ ශූන්‍යතාවය තුළින් ආත්මය නැති බව අවබෝධ කර ගැනීමට අනාත්මය පටහා ගැනීමට ශූන්‍යතාව ඇති. කිස් වශයෙන් දැනෙන අපේ අපේ රූප කොට මෙසේ මම කියලා මගේ කියලා ග්‍රහණය කළාට මේ රූප කොටේ නිස්පැතිලා තියෙන අර කලින් මා කියවාසේ බාහිර වශයෙන් ඇතිවෙච්ච පඨවි ධාතුවෙන් ආපෝ තේජෝ වායු ධාතුවක් තුනේ මේ පඨවි ආදී ධාතු හතර හැර මේ රූප කොටේ වෙන කිසිවක් නෑ මෙන්න පඨවි ධාතුව මෙන්න ආපෝ ධාතුව මෙන්න තේජෝ ධාතුව මෙන්න වායු ධාතුව කියන පැහැදිලිව අපිට බලන්නට පුළුවන් නම් ඇහැ කියලා දෙයක් නෑ මේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු හතර පමණයි කෙස්තරේ කියන පටන් ගත්තොත් කෙස් කියලා අත්දීමක් නිකාය කේසා කේසා කියලා තුන් නැතිවට කෙස් කියලා දෙයක් ගන්නෙත් නෑ ඒක අපේ සිත තුළ තියෙන සංඥාවක් පමණයි මේ සංඥාව අයින් කළා නම් කෙස් ගැටෙනකන් ධාතු මාත්‍රයක් බවට පත් වෙනවා ගොන් කියලා ගත්තට ගොන් කියලා දෙයක් නෑ මේ යත්තේ පඨවි ආපෝ තේජෝ වායු ධාතුවක් පමණයි නෝම කියන එක අපේ සිතේ තියෙන සංඥාවක් පමණයි මස් කියලා ගහන කියලා ඇට කියලා ඇට මිදුව කියලා පසුබඳු හදවත් වෙන හැදී ආදී නොඑක් ආකාරයෙන් නොඑක් දමමින් නොඑක් නම් දමමින් මේ රූප කොටේ තියෙන නොඑක් කොටස් වලට අපි සංඥා එළෙව්වාට ඒ සංඥා සියල්ලම අපේ සිතින් ඉවත් වෙලා නම් ওই කිසිම කොටසක් දක්නට ලැබෙන්නේ නැහැ ඒවැය දක්නට ලැබෙන්නේ පටවි ආපෝ තේජෝ ආකාරයට අපේ මේක අවබෝධ කරගන්න ඇහැ කියලා දෙයක් නැත, කන කියලා දෙයක් නැත, නාසය දිව ශරීරය කියලා කම්පන නැත. මේවා පටවියාපු තීජෝ වායු ධාතු හතරෙන් නිර්මිත වූ ධාතු හතර විනා අන් දේවල් නොවේ කියන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සමාගයේ රූපේ අංශයේද අපගේ දෙමෝපියන්ගේ අපගේ සහෝදර සහෝදරයන්ගේ අපගේ දූ දරුවන්ගේ රූපත් මෙහිමම පටවී ආපෝ තේජෝ වායු දහස්කස් හතරක් කියලා අවබෝධ කරගන්න. අපගේ දෙමෝපිය සහෝදර සහෝදරයන් පටවී ආපෝ දහස් වන්නා තේමයි. මේ අජීවී පණ නැති සියලුම ලෝකයේ වස්තු අන්තිශවක් නෙවෙයි මේ ධාතු හතර නේද මේවා සියලුම සංඥා දිලිය ගියා නම් මේවා ධාතු හතරක් බවට පත් වෙනවා නේද කියන කවුරුත් දන්නේ දැන් මේ පඨවි ධාතුවේ කියන සංඥාව ආපෝ ධාතුව සංඥා වායෝ ධාතුව කියන සංඥා තේජෝ ධාතුව කියන සංඥාව පිටින් අයින් කරන්න. පඨවි ධාතුවට පඨවි ධාතුව කියන සංඥාවක් අලවලා තියෙන අපේ සිටින්. වායව ධාතුවට වායව ධාතුව කියන සංඥාව අපේ සිතේ තියෙන හැඟීමක් පමණයි. අනිත් ධාතුවලට තේමයි හිතේ තියෙන හැඟීම. මේ හැඟීමත් අයින් කළා නම් පඨවි කියලා දෙයක් නෑ, ආපෝ කියලා දෙයක් නෑ, තේජෝ කියලා දෙයක් නෑ, වායව කියලා ධාතුව. සමාගයේ ඇඟ යම් තේද පරිබාරෝ සකල විස්තයෙන් පවත්නා සත්‍යන් වේදේ සත්‍යන් දෙන්නේ ලෙසයි. සමාජයේ දුවෙත් එහෙමයි පුතාගෙත් එහෙමයි සහෝදරයෙක් එහෙමයි මම්මිත් මවගෙත් එහෙමයි පියාගෙත් එහෙමයි මිත්‍යන්ගෙත් එහෙමයි. ඉස්තර රූප කොටක් නිලසයි දැන් පවතින රූප කොටක් මේ විදිහටමයි අනාගතයේ යම් රූපයක් ඇති වෙනවා නම් ඒ රූපවල ස්වરૂපයක් මෙන්න මේකයි කියන මේ සත්‍යය පැහැදිලිවම අවබෝධ කරගන්න. ඔසේ අවබෝධ කරනකොට අපිට පැහැදිලිව පේනවා නාහන්න මම නකෝචි නකස්සකි නාහං මම නෙවී නෑ මම මගේ නෙවී නෑ කෝටි වෙන කිසිවෙකුත් නෙවී නෑ කස්සටි වෙන කිසිවෙකුත් නෙවී කියන්නේ අම්මල තාත්තලා සහෝදර සහෝදරයෝ ඔක්කොම 18 කොට දාලා සමකලාට පස්සේ මම කියලාත් නෑ මගේ කියලාත් නෑ ආයතිකාරයෙකුත් නෑ වෙන ආයතිකාරයෙකුත් නෑ වෙන කිසිවෙකුත් නෑ හරියට මේ ගඩ මේ කණුවක තියෙන ගඩොල් ටිකක් ගැටබඩට උඩ ගැටේ නෑ යනවන් නැති උඩගත් ඉහළින් දෙන ගඩොලට අයියකෙනෙක් මල්ලි කෙනෙක් පටන් ගොවන්නාසේ. මේ 14 14 පාඩියේ ඔහේ පවතිනවා. ඒවා මමත් නෙවෙයි, ඒවා මගේත් නෙවෙයි. ඒවා නැත්ෝචි වෙන කිසිවෙකුත් නෙවෙයි. නැත්හත්ටි වෙන කිසිවෙකුට අයිති ධර්මයක් නෙවෙයි. ස්වභාවිකව ධාත්මාත්‍ර ස්වභාවිකව ධාත්මාත්‍ර වශයෙන් අවබෝධ වන්නට ඕන. මෙසේ අවබෝධ වෙනකොට අපේ සිත තුළ තියෙන වැරදි දෘෂ්ටි වැරදි ආකල්ප පරමත්‍යතෝ තුනීවිය. ඊළඟට ඒ පතරේ ආපෝ තේජෝ වායෝ ආදී ධාතු දැනගත් සංඥා ඒවා දැනගත් දැනීම විඥාන ඒ තුنين ඇතුළත සංස්කාර මේ ඔක්කොම මොනවද දැන් නැතිවි දැන් නැතිවි යන සිතුවිලි මාත්‍ර පමණයි මේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධයයි නාමස්කන්ධයයි හරියට දෙන් කරලා නාමස්කන්ධය ඇතිවි ඇතිවි නැතිවි නැති යන සිතිවිලි මාත්‍රයක් පමණයි කියන එක අවබෝධ කරගත්තනම් මේ ප්‍රශ්නේ මොකක්වත් නෑ. ওই සාසුදු කරුණ අවබෝධ කරගන්නට බැරි ඇයි කියන එක මට හිතා ගන්නත් බැහැ. රූප කොටයි නාම කොටයි පැහැදිලිවම දෙන් කරගන්න. රූප කොට මේ පඨවි ආපෝ තේජෝ වාය 14ක් යන අනිත්‍යයක් නෙවෙයි කියන එක පැහැදිලිව දැකගන්න. මේවා දකින සිටිවිලි. එනත්තම් මේ පිටින් ඇතිවන වේදනා, ඒ වතුරෙන් ඇතිවන සංඥා, ඒ තුලින් ඇතිවන යම් කිසි දැනීම් කියනවා. ඒ වැසියේ තියෙන තියෙන තියෙන නාම මාත්‍ර නේද මේ හේතුවක් නිසා ඇතිවෙනවා. ඒකෙන් ඵලයක් ඇතිවෙනවා. හේතුව නැති වෙන ඵලෙ නැති වෙනවා. මෙතන හේතු බල දෙකක් යාන්ත්‍රික ක්‍රියාවලියක් නේද කියන එක ඇයි අපිට අවබෝධ කරගන්නට බැරි කියන කාරණාව මට හිතා ගන්නට අපහසුයි. ඇත්ත වශයෙන්ම මේ தත්ත්වය හරියට අවබෝධ වෙනවා නම් මුළු විශ්වය පුරා සංස්කාර සංස්කාර ධර්මයක්ද මගේ දූලා මගේ පුත්ලා මගේ සහෝදර සහෝදරයන් දක්නට ලැබෙන්නේ නැහැ. ධාතු වශයෙන් විද්‍යමාන වෙනවා. ඒ ධාතු සංඥා අයින් කළා නම් සිටින්නේ මේවා නිකං ක්‍රියා මාත්‍ර පමණයි ධන්නට සිදුවක් නේම ඇතිවන්නේ නේ. මේවා සියලුම ධර්ම මෙලෙසින් අතීත අනාගත වර්තමානමය කාලත්‍රයේ කියන සියලුම සංස්කාර ධර්මයක් අධ්‍යාත්මිකව බාහිරව සියලුම තමාගේ සහ පරිබාහිර සංස්කාර ධර්මත් මෙලෙසින් අනාත්මයයි විමසන විට විමර්ශනය කරන විට සම්මස්නය කරන විට අනාත්මයේ පැහැදිලිවම අවබෝධ වූ වාට පසු අපි පටන් ගන්නට ඕන නිත්‍යදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිච්චසමුප්පාදානුපස්සනා කියන අනුපස්සනා ඇති කර ගැනීම. ඒවා නිර්සාරතුන් ඇති මේ නැත්නම් ඇතිවීම සඳහා උත්සුක කටයුතු කරන්නට ඕන. මේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම සම්බන්ධ කරගන්නට ඕන. දැන් කියන කාරණා පැහැදිලිවම අහගන්නට ඕන. විරාගානුපස්සනම් මොකද නිච්චානුපස්සනම් භාවිතෝ නම් දෙන් පජහති නිච්චානුපස්සනා භාවිතා වෙන තුනේ සත්‍යිතික තෘෂ්ණාව අත්හැරී යන්න තෝනේ ගැලවී යන්න තෝනේ අපි මේ සංස්කාර කෙරෙහි මෙතේ ප්‍රීතියෙන් බැඳිනේ සත්‍යිතික තෘෂ්ණාවක් ඇති කරගත්තේ කුමක් නිසාද මේ කරුණ අනිත්‍ය බව නැත් නිසා දුක්ඛ බව නැත් නිසා අනාත්ම බව නැති නිසා මේ මොනවද ශක්තියේ ප්‍රශ්නාවක් ඇති කරගන්නට තියෙන්නේ? දැන් තියෙන සංස්කාර මේ මොහොතේම නැති වෙනවා. මේ මේ මොනවද අපි ශක්තියේ ප්‍රශ්නාවකින් ඇලෙන්නේ ගැලෙන්නේ? මහා දුක්ඛ සංගායකට ඒකාන්ත දුකේකට ඊයේ අපි ඒක විස්තර කළා. මේ දුකකට ඇයි අප ශක්තියේ ප්‍රශ්නාවක් ඇලෙන්නේ? එක් අතකින් අනිත්‍ය නිසා මේවාට ශක්තියේ ප්‍රශ්නාවක් ඇති කරගත යුතු ගන්නේ නැහැ. ඇති කරගන්නට තියෙන්නේ අනිත් පැත්තෙන් දුක්ඛ නිසා ඇති කරන ලබේතු මේවා මම නොවන මගේ නොවන නාම මාත්‍ර නිසා මේවාට සප්පීතික තෘෂ්ණාවක් ඇති කරගත යුතු නැහැ. ඊට එහා කාරණාවක් තියෙනවා. මේ සත්‍යීතික තෘෂ්ණාව කියන්නේ මොකද්ද? ඒකත් සංස්කාර මාත්‍රයක් ඇති නැති යන ඒ බව කරගන්න. කලින් අනිත්‍ය දුක්ඛ ලක්ෂණයෙන් ලබන නිබ්බිදාව නෙවෙයි මේ සංස්කාර හැර වෙන වෙන මේ ලෝකයේ කිසිවක් නැති බව යන අවබෝධය තුළින් මතුවන නිබ්බිදාව මහා ප්‍රබලයි. ඒක තමයි ඉතාම වැදගත් වන්නේ. සක්විතික ප්‍රශ්නාවලිය යමක් තියෙනවා නම් අපේ සිත තුළ පහළ වෙන චිත්ත සංස්කාරයක් හැර ඒ වෙන කිසිවක් නෑ. ඒ චිත්ත සංස්කාරය මම නම් මගේ නම්. ඒ සක්විතික ප්‍රශ්නාව දිලිහි යනකොට ඊ මම බව ඒ මගේ බව දිලිහි යනවා. මෙතන තියෙන්නේ මොකද්ද? සංස්කාර ටිකක් ඇති වී නැති වී යන පමණයි නේද? සම්පීතික ප්‍රශ්නාවක් ඇති කරගත්තත් එලෙසයි ඇති කර නොගෙන සිටියත් එලෙසයි ප්‍රීති සම්පීතික තෘෂ්ණාවක් සංස්කාරය මේ සංස්කාර මෙලෙසින් ඇති වී ඇති වී නැති වී නැති වී යන හේතුන් ධනපෝලව ඵලයේ ඇති වෙනවා හේතුව නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන අවබෝධය ඇති වෙනකොට සම්පීතික තෘෂ්ණාවට හිතින්නට පදනමක් නැතුව යනවා පිළිගන්නට ස්ථාවරත්වයක් නැති යනවා පිළිගන්නට හැකියකම නැති නිසා දිලිහි යනවා මේ උදාහරණපත්තනම් භාවෙන්තෝ රාගම් පජාති ඒකත් එහෙමයි මේ රාගානුපස්සනා භාවිතා කිරීම තුළින් රාගේ අත්හැරිය යනවා අපි මේ ඇලෙන්නේ අනිත්‍ය වූ ධර්ම වලට අනිත්‍ය වූ ධර්ම වලට ඇලීම නිසුසු බව අනිත්‍යානුපස්සනා තුළින් අපි පෙන්වන්න කළා මේ අපි ඇලෙන්නේ අපේ තියෙන මෝඩකමට දුක්ඛ සත්‍යයට දුකකට දුක් කුඩකට ඇදී ඇදී සිටියේ දුක්ඛානුපස්සනාව තුළින් විරාගය අපි මත කරගත්තා. මේවා අනිත්‍ය නිසා නොඇදී යුතු ධර්ම දුක්ඛය නිසා නොඇදී යුතු ධර්ම මේවා අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි මේවත් මොකද්ද ඇලෙන්නට තියෙන්නේ රාගය ඇති කරගන්නට තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න ඕන. මේ රාගය මොකද්ද? සිත තුළ පහළ වී යන සංස්කාර මාත්‍රයක්. ඒ රාගයෙන් දැනවන යම් කිසි අරමුණක් තියෙනනේ ඒ වමනවාද. ඒවත් නාම රූප සංස්කාර මාත්‍රය. මේ සංස්කාර ඇති වෙනවා සංස්කාර නැති වෙනවා නැවත සංස්කාර ඇති වෙනවා නැවත සංස්කාර නැති වෙනවා මේ හැර මේකේ රාගයක් ඇති කරගන්න තෝ විරාගයක් ඇති කරගන්න තෝ මොකද්ද කියන්නේ මෙහිදී සමාවබෝධයක් ඇති කරගන්න තෝනේ විරාගය කියන්නේ මොකක්ද ඒකත් සංස්කාරයක් විරාග විරාගාන පස්සනම් භාවිතෝ රාගං පදහති කියනවා. විරාගයේ නැති කිරීමෙන් මේ විරාගාන පස්සන වැඩිමෙන් රාගය නැති වෙනවා විරාගය තියෙනවා කියන්නේ. ඒ විරාගය සංස්කාර මාත්‍රයක් වශයෙන් දකිනවා. මොකද ඒකත් අපි අල්ලන්න තියන්නේ. මොකද ධර්මයක් කියලා. අනිත්‍යන පස්සනාවෙන් දුක්ඛාන පස්සනාවෙන් නෙවෙයි. සත්‍යීතික දුක්ඛාව නැති බව සංස්කාරය නැහැ. ඒක ඇති කියලා කරගන්න. භාවිත උදා ගන්න පදහති විදා ගන්න ප්‍රශ්නාව භාවිතා කිරීම තුළින් රාගයේ අත්හැරී යනවා. රාගය කියන්නේ සංස්කාර ධර්මයක්. මේ රාගය ඇයෙන්නේ සංස්කාර ධර්ම වලට සංස්කාර ධර්ම මෙලෙසින් ඇතිවී මෙලෙසින් නැතිවී යාම හැර මෙතන කිසිම ධර්මයක් ඇයෙන්නේ නැහැ කියන අවබෝධය ඇති වෙනකොට අපේ සිත තුළින් රාගය ගිලිනවා. විරාගය ඇති වෙනවා. මෙන්න මේ විරාගය සංස්කාර මාත්‍ය කියන කවදෝ කියනවා. විරාගයේ පවා ආදානීය කළ යුතු ධර්මයක් නෙවෙයි මෙත කිංචී ලෝකයේ උපාදීති ධම්මාපියෝ වික්කවේ පහසම්බා කිසිවක් උපාදාන කළ යුතු නෙවෙයි කළ යුතු නැහැ මහණෙනි මේ අවබෝධ වන ධර්මය පවා පහසම්බා සහානිය කළ යුතුයි ඒක එදක සංදේශාත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියන්නේ ඒක නිසා මේ විරාගය සංස්කාර මාත්‍රයක් වශයෙන් දැනගෙන ඒ විරාගය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන එක අවබෝධ කරගන්නවා පටිච්චසමුප්පාද පස්සනම් භාවෙන් සෝආදානම් පජහති. පටිච්චසමුප්පාද පස්සනා භාවිතා කිරීම තුළින් අල්ලා ගැනීම අතහැරියයි. අප කලින් කලල් කියන අනිත්‍ය නිසා මේවා අල්ලා ගන්න සුදුසු නෑ. මේ තරම් දුකක් නිසා දුක්ඛ ඇති කර දෙන නිසා මේවා අල්ලා ගත යුතු නෑ. ඒක සංපස්නාව තුළින් ඇතිවෙන අවබෝධය. ඒකට පිළිම අතු කරගත යුතුයි. මේවා අනිත්‍ය නිසා බැහැ යුතු ධර්ම අනිත්‍ය නිසා ප්‍රශ්නාවක් ඇති කරන ගතයුතු ධර්ම මේවා අනිත්‍ය නිසාම අත්හැරිය යුතු ධර්ම අල්ලා නොගත යුතු ධර්ම මේවා දුක්ඛ නිසා ඒකාන්තම දුක්ඛ සත්‍ය නිසා ආදානීය නුකලියුතු උපාදාන නුකලියුතු ධර්ම කිනක අවබෝධ කරගන්න. දැන් මේවා අනාත්ම නිසා අල්ලා ගත යුතු නැහැ. දෙකකල් අල්ලා ගත්තේ මම කියන හැඟීම අපේ චිත තුළ තිබෙන තාක් තිබුණ නිසා. යම් මේකින් මම කියලා කෙනෙක් නැති බව පැහැදිලිවම අවබෝධ වෙනවා. මේ අල්ලා ගැනීම නිරුත්සාහකම නිවිවියයි. ඒ මම කියලා කෙනෙක් සිටීමේ පදනම මත පිටරයි. මේ අල්ලා ගැනීම කියන්නේම මේ උපාදාන කියන්නේම සිදුවන්නේ. ඒ නිසා මෙසේ අනාත්ම අනාත්මාන් පස්සනාව තුළින් සත්‍යයක් නැත ආත්මයක් නැත මම කියන කෙනෙක් කියලා ගන්නට කෙනෙක් නැති බව පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝධ වෙන විට මේක මොනවද අල්ලන්නට තියෙන්නේ අල්ලාගත්තේ මම කියලා කෙනෙක් ඉන්නවනේ මේ අල්ලාගත්ත හැඟීම පවා සංස්කාර මාත්‍රයක් ඇති නැති යන කියන්නේ බාහිර සංස්කාර ඇති නැති යනවා තේන්න මේ ඇතුලේ තියෙන රූපස්කන්ධ ඇතුලේ තියෙන නැති නැති යනවා මම නෙවෙයි මම නෙවෙයි ඒ වගේම යම්කිසි අල්ලා ගැනීමක් තියෙනවා නම් ඒකත් චිත තුළ පහළ වී යන ඇති වී යන නැති වී යන සංස්කාර මාත්‍රයක්. මේ අල්ලා ගැනීමත් මම නෙවෙයි මගේ නෙවෙයි මොකද ඒ අල්ලාගත් සංස්කාර ඇති වූ විදසම නැති වී යනවා. එසේ ඇති වූ විදසම නැති වී ගියාට පසුව අල්ලා ගැනීමට මම කියලා කෙනෙක් ඉතිරිවන්නේ ශේෂවන්නේ ගන්නට කිසිවක් නැහැ. එම නිසාම මේ උපාදානය අපේ සිතින් ගිලිහී යන අනාස්ථාන පස්සනාව කෙරේ. එසේ ආදානය අත්හල යුතුයි අත්හැරී යාම අවබෝධ වෙනවා නම් අන්න ඒ අවබෝධය අන් කිසිවක් නෙවෙයි සංස්කාර මාත්‍රයක් කියලා අවබෝධ මේ දේ මුළු විශ්වයේම තියෙන සංස්කාර අනිත්‍ය නිසාම අනාත්ම බව වැටහෙන්නට ඕනේ මේවා නිත්‍යතාව සමකිරීම ඇති කිරීම සඳහා විරාගය සඳහා පවතින ධර්ම විනා රාගය පිණිස තෘෂ්ණාව පිණිස අල්ලා ගැනීම පිණිස නොවන බව ධර්ම බව වැටහෙන්නට ඕනේ විශේෂයෙන්ම මුළු විශ්වයේම පවතින සමාජීය සංස්කාර ලෝකයක් බාහිර සංස්කාර ලෝකයක් අනිත්‍ය බව අනාත්ම බව පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුගේ ප්‍රතිසිත ගැන හිතනකොට ඒ ගැන මේගොල්ලෝ කල්පනා කරන්න මේ අය රහතන් වහන්සේ කෙනෙක් වුණ දැන් කියනවා පාණි කියන්නේ ජීවිතේ පටන් ගන්න අපේ තුමු උදාහරණයකට කල්ප අසංකේව අසංකේව අසංකේව ගන්න යහ යහ ඒ දක්වා යම් දවසක ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච දවසේ ඉඳලා රහතන් වහන්සේ කියපු සංකල්පය ඊරිනම් පාන මොහොත දක්වාම ඇති ඇති නැති නැති ආවා ඊරිනම් පානකට මුදල සිදුවන්නේ රූපකද නිරුද්ධ වී යනවා නාමකද පහනක් නිවනාසේ දිවි යනවා එතකොට මේ රූපස්කන්ධය හරි නාමස්කන්ධය යම් තනක යම් තවසක ඇති වුණා නම් එදා සිට පිරිනම් පාන මොහොත දක්වා ඇතිවෙච්ච සියලුම සංස්කාර අනිත්‍යයි පැහැදිලිවම. එතකොට ඒ සංස්කාර මම මගේ කියලා අල්ලාගෙන සිටියානම් එදා දැන් මෙතන පහනක් නිවුණා වගේ නිවුණාට පස්සේ මොනවද ගන්න තීරුවන්නේ කිසිවක් නෑ. මුල ඉඳලම පටන් ගත්ත ජීවියක් පටන් ගත්ත දවසේ ඉඳලා පහත් භාවයෙන් පිරිනොම් පාන්සින් දක්වාම ඇති වූ සියලුම නාම ධර්ම රූප ධර්ම මෙසේ නිරුද්ධ වී නිර්වශේෂයෙන්ම නිරුද්ධ වී ගිය විට මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් නෑ ඔක්කොම අනාත්මයි නේද කියන අවබෝධය තියෙනවා. යම් කිසි එකකින් අනුපාදිතේස නිර්වාණ ධාතුව මරණයට පස්සේ තිබෙන ධර්මයක් පරමාර්ථ වශයෙන් ඒක මම කියලා මගේ කියලා ගන්නවා නම් ගැනීමක් තියෙන්නේ සංඥාවක් තියෙනවා නම් ගැනීමක් පිටින්දක් තියෙනවා නම් නාමයක් තිබෙනවා. මේ නාමයේ පමණක් නිවනාසේ නිවි ගියාට පසුව ඒ අනුපාදිතේස නිර්වාණ භාගවත් තිබෙනා නම් ඒකේ මම කියලා මගේ කියලා ගන්නට මොනවද දීන් ගන්න දෙයක් නෑ. ඒ නාම මාත්‍යයක් තේසී ගිය නිසා. ඒක නිසා නිවනක් සහිත සත්වල විශ්ේම සංස්කාර, සත්වල විශ්ේම ධර්ම, සබ්බේ ධම්මා අනත්තා. මේක අවබෝධ වෙන්න ඕන. දැන් මෙතනදී පැහැදිලිවම අපි දකිනවා මේ රහත් සාසන වහන්සේගේ පිරිනම් මංචකේ දක්වාම ඒ ජීවිත කලාපේ ජීවිත කොටස සංසාරික ගමන ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා. නිරුද්ධෝනේ මොකද්ද? දුකක් නිරුද්ධුණා. දුකක් තිබුණා දුක්ඛ නිරෝධයක් තිබුණා පතනයි සත්‍යය. දුකක් කියා එකක් තිබුණා දුක්ඛ නිරෝධයක් තිබුණා ඒ සත්‍ය දෙක තමයි කියන්නේ ලෝකෙ. ඒක නිසා දුක ඇතිවීමේ දුක තියෙනවා නැතිවීමේ දුක තියෙනවා. මේ සත්‍යය අවබෝධ වුණාට පස්සේ මේ ලෝකයේ කිසිම දෙයක් අනිත්‍ය කියලා ගන්නට ශේෂවන්නේ ආත්ම කියලා ගන්නට ශේෂවන්නේ මම කියලා මගේ කියලා ගන්නට කිසිම සංස්කාරයක් මේ විශ්වය තුළ නැහැ කියන අවබෝධය ඇති වුණාට පසුව අපිට චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය දිනක් පැහැදිලිව අවබෝධ වන්නට ඕනේ. අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ මේ සංස්කාර ලෝකේ කාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක්ය. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සංස්කාර ලෝකයේ කෙරේ යම් කිසි ඇලීමක් යම් කිසි තෘෂ්ණාවක් යම් කිසි අල්ලා ගැනීමක් කියනවා නම් ඒක දුක්ඛ සංදේශකය මේ අල්ලා ගැනීමේ අතහැරීමක් මේ තෘෂ්ණාවේ ඡේදීමක් මේ ආදානයේ විරුද්ධ වියාමක් තිබෙනම් ඒක මාර්ග සත්‍යය. දැන් මෙතන තව අවබෝධයක් ඇති කරගන්න. මේ දුක්ඛ සත්‍ය කියන්නේ සංස්කාරයක්. සමුදේ සත්‍ය කියන්නේ සංස්කාරයක්ය මාර්ග සත්‍ය කියන්නේ සංස්කාරයක්ය අර අනිත්‍යං පස්නාවෙන් දුක්ඛං පස්නාවෙන් ආපු ඊළඟේ සතරාර්ය සත්‍යයෙන් මුල් සත්‍ය තුන අවබෝධ කිරීමට වඩා ගැඹුරු ඊටමත් ප්‍රබල ජනවත් වූ අවබෝධයක් මෙතනින් ඇතිවන්නේ මේ ජාති දුක්ඛ ජරා දුක්ඛ ආදී වශයෙන් වල විස්තර කරපු දුක්ඛාරය සත්‍ය එක තැනකට සම්පූර්ණණය. දුක්ඛ සමුදය වශයෙන් සංහාව වූ අවිද්‍යාව විස්තර කරපු එක තැනකට සම්පූර්ණණය වෙනවා. සම්මා දිට්ඨිය ආදී වශයෙන් මේකෙන් පෙන්වන ලද ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක වචනයකට සම්මීප සම්බන්ධීකරණය වෙනවා. මොකද්ද දුකක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? රූපයන්ගේ පැවැත්ම සහ නාමයන්ගේ පැවැත්ම. ඒක හැර වෙන කිසිවක් නෑ. ඒ කියන්නේ නාමයන්ගේ රූපයන්ගේ පැවැත්ම කියන්නේ සංස්කාර කොටක පැවැත්ම. දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව ඒක මොකද්ද? හිත තුළ පහළ වී යන සංස්කාරයක්. අවිද්‍යාව කියන්නේ ඒ පැත්ත තුළ තියෙන පහළ වෙන සංස්කාරයක්. දීච කිව්වොත් මෝහ කිව්වත් කවර කුසල අනේ හේතු ධර්මයක් කිව්වත් ඒවා හිත තුළ පහළ වී යන සංස්කාර. එහෙනම් දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ සංස්කාර මාත්‍රයක්. දැන් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? යහපත් දෘෂ්ටිය ගැන අවබෝධය කියන්නේ අපේ සිත තුළ ඇතිවී යන නාම මාත්‍රය පමණයි. සම්මා සංකල්පය කියන්නේ මොකද්ද? ඒකත් නාම මාත්‍රයක්. හිතේ ඇතිවී නැතිවී යන සම්මා වාචා අර මම ඊගේ ටිකක් විචාරයෙන් සම්මා වාචා පිටිනවා කියන්නේ. මා සම්මා වාචා හෝ විචාර ඊටක් විචාර මොනවද? ඒවත් නාම මාත්‍රය. සම්මා සම්මන්ත යම් සම්මාදයක් කරනවා නම් මොනවද තියෙන්නේ? චේතනාව ප්‍රමුඛ සංස්මේ හිතේ පහළන නාම මාත්‍ර. ආයාමයක් කියන්නේ මොකද? අපි වෑයම් කරනවා කියන්නේ හිත තුළ ඇති කියන ඇති කියන සංස්කාර මාත්‍ර. සතිය කියන්නේ මොකද්ද? ඒකත් සංස්කාර මාත්‍රයක්. සමාධිය කියන්නේ මොකද්ද? හිතේම තියෙන ධර්මයක් සංස්කාර ධර්මයක්. සමාධිය සංස්කාර මාර්ගය කියලා අනිත් එකක් නෑ. මේ ඔක්කොම සංස්කාර බුද්ධ සත්‍ය සංස්කාරයක් සංසේ සත්‍ය සංස්කාරයක් මාර්ග සත්‍ය සංස්කාරයක් කවුද භවනා කරන්නේ මේවා අවබෝධ කර කර දුක්ඛ සත්‍ය මෙලෙසින් දැක දැක සංවේ සත්‍ය මෙලෙසින් වටහාගෙන නිරෝධ ගාමී පටකදාන සත්‍ය මෙලෙසින් අවබෝධ කරමින් අවබෝධ කරමින් කවුද භවනා කරන්නේ රූප කොට රූප කොට රූප දෙකයි පාණී පාදිනවා භාවනා කරන පුත්‍රයෙක් නෑ සංස්කාර ටිකක් ඇති ඇති නැති නැති යාම හැර මෙහි කිසිවක් ගන්නද නෑ භාවනා කරන්නේ සංස්කාර භාවනාවට අරමුණන්නේ සංස්කාර දුක්ඛ සත්‍ය සංස්කාර සමුදය සත්‍ය සංස්කාර මාර්ග සත්‍ය සංස්කාර මුළු කිස්නේම මේ සංස්කාර ගැන සංකල්පයෙන් බැසී යන්නට ඕන අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් ඒ වගේම සත්‍වහක සත්‍ය වශයෙන් මේ ආදී නොඑක ආකාරයෙන් පිළිපදකට මේ සංස්කාර කියන වචනේ මුළු විශ්වයම යම් විදිහක නැති ගියා නම් අන්න එවිට අපි සිටින්නේ පටිච්චසමුප්පාදයේ සත විවස්ථානුපස්සන අවස්ථාවේ අපි නැගී සිටිනා පුත්තජන භූමියේ නැගී සිට ආර්ය භූමියට යෑමට පියවර වීමට මෙන්න මේ தත්ත්වය ඇති වුණාට පසුව නිරෝධානුපස්සනම් භාවෙන්තෝ සමුදයන් පජහතේ නිරෝධය භාවිතා කිරීම තුළින් සමුදය ප්‍රහාණය කරනවා දුක්ඛ සමුදය. නැත්නම් ඒ නිරෝධයේ අත්දැකීමට ඒ අත්නති නිරෝධයේ අත්දැකීමට හේතු වූ කරුණු ඒ සමුදය කරුණු අපි නිරුද්ධ කරන්නයි දැන් යන්නේ. දැන් කරන්නට තියෙන්නේ මේ අවබෝධයෙන් පසුව වර්තමාන පංචස්කන්ධ ලෝකයේම ඇතිවීම නැතිවීම බල බලා සිටීම පමණයි. උද්‍යප්පේ දෙස බල බලා සිටීම පමණයි. මෙසේ ඔජාපේ සිට බල බලා සිටිනකොට අනිත්‍ය තුළින් Nirodhe අපි අත්දැකීම. මේ අනිත්‍ය සහ Nirodhe අතර වෙනස මා මේ පින්වත් මේක පෙර උපමා වලින් කියලා කියනවා. මා දවසක් කියවා මතකයි නිමි නිමි පස්වන බල්බ් බලක් වගේ අනිත්‍ය සංඥාවක් කියලා. ඒ කියන්නේ ටිකටම බල්බ් බලක් තියෙන සෑම බල්බ් එකක්ම නිමෙනවා පස් වෙනවා නිමෙනවා පස් වෙනවා නිමෙනවා පස් වෙනවා. ඒක හරියට අනිත්‍ය දර්ශනය වගේ දෙයක්. මේ බල්බ් වැඩේ මුල තියෙන බල්බ් එක නිමුණා, පත් වුණා, නිමුණා. දෙවෙනි බල්බ් එකක් පත් වුණා, නිමුණා. අර පළවෙනි දෙවෙනි තුන්වෙනි ආදී බල්බ් නිමුණට පස්සේ නැවත පත් වන්නේ. අර නිමිච්ච දෙස බලලා පත් වේලා නිමිච්ච බල්බ් දෙස බැලුවාම මේ කිසිවක් නැති බව තේසන වී නිද්ද වී ගිය බව අපට පෙනී යනවාසේ. මේ නාමස්කන්ධයන් නිසා රූපස්කන්ධයේ නිරෝධය අපට අත්දකින්නට පුළුවන් නේදී. කවදානක් කිව්වොත් දැන් නිර්පාය ඇති වෙලාවට අහසට බලාපොරොත්තු පිටගාවට ගියාට පස්සෙ ඉරට යටින් අර ඈත පේන එළිය ක්‍රමයෙන් නිදි නිදි එනවා පේනවා ආලෝකය වෙනුවට අඳුර පැතිරි පැතිරි අප ළඟ දෙනවා පේනවා අර අඳුර පැතිරි දිස බැලුවහම මේ තියෙන ආලෝකයක් අනුව මේ දැන් මෙතනට පේන ආලෝකයක් අර ඈතින් නිදි නිදි යන අඳුරක් දෙස බලපුවහම අර නිදිච්ච පැත්ත විරුද්ධ වී ගන්නවා මෙන්න මෙලෙසින් මේ අනිත්‍ය සංඥාව තුළින් මේ පංචස්කන්ධයේ අනිත්‍ය නැවත නැවත මෙනෙහි කර කර සිටින විට අපට නිරෝධයේ අත්දකින්නට පුළුවන් වෙනවා. කොහොමද? උදාහරණයකට අපි හිතමු පින්බීම හැදීම් භාවනාවේ නිරතුණා. දැන් පින්බිනා පින්බිනා පින්බිනා කියලා සීපත් වෙන හැකිලනවා කියනවා කියලා සීපත් වෙන මේ රූප කරාපොන්න පින්බිනා පින්බිනා කියලා බින්දි බින්දි බින්දි යන එක පේනවා. හැකිලනවා හැකිලනවා කියලා බින්දි බින්දි එන එක පේනවා. නැත්නම් ආස්වාද ප්‍රාසාත කායේ සබ්බකාය පක්ෂංවේදී සත්‍යේ මුළු කය පුරාම ආස්වාද ප්‍රාසාත පැතිරෙන හැටි දකිමින් මුළු කයම ඇති විය තියෙන නැති යන හැටි බල බලාගෙන අපි සිටිනවා. කිසිවක් හිතන්නේ ඒ ඇති වෙන ස්වરૂපයේ දේශන බල බලා අපි බාව ඉන්න. ඉරස්ථාහක. දැන් මොන ඇති ඇති නැති නැති නැති යන අර නිමිනීපත් වෙන පාඩ දැරවන. දැන් මේ පින්දින රූප ඉදිරියට ඉදිරියට මෙසේ කැඩිකදී යන රූප අර කලින් කැඩිච්ච රූප ඔන්න නිරුද්ධ වෙනවා ඊළඟ රූප නිරුද්ධ වෙනවා ඊළඟ රූප නිරුද්ධ වෙනවා ඊළඟ රූප නිරුද්ධ වෙනවා නිමිච්චි බල්ප් එකක් නැවත පස්වෙන්නේ නැතුව බලන්න පස්සේ හැරිලා බලපුවම නිකන් සම්පූර්ණ හිස් බව විරුද්ධ භාවයක් මුළු කයම ආස්වාද ප්‍රසවාසයේ පටන් දැන් පතුරවා බලන මුළු කයම දැන් මේ ඉදිරියට ඉදිරියට පිළිගනී ගියාන පස්සට පස්සට පිළිගනී යන දැන් මේක බලා බලා බලා සිටින විට ඔන්න ඉදිරියට බින්දෙන බින්දෙන රූප කලාප අය නැවත නූපදින තේම බින්දෙනවා අර කලින් බින්දිච්චි නැවත නූපදින තත්ත්වය බැලුවහම ඒක සම්පූර්ණ කිසි බව මෙන්න මේ දර්ශනයේ හරියට දැකලා සිටින විට සමහර විට නෙවෙයි සත්‍ය වශයෙන් මුළු රූපකයම ජීවී යාම අපිට බලන්නට පුළුවන්. නිරෝධය කියන්නේ අත් වශයෙන් ජීවී යාමයි නියම වචනේ. මේ ජීවී යාම දකිනකොටම මුළු දිස්සේම පටවි සංකල්පයෙන් ආපෝ තේජෝ වායෝ සංකල්පයෙන් නැතිගේ තත්ත්වයෙන් දැන් අපි අත්දැකලා ඉතින් ඊට පස්සේ ඒ නිසාම මුළු දිස්සේම තියෙන පටවි ආපෝ තේජෝ වායෝ ධාතු ඔක්කොම එළදෙන නිවි නිවි නිවි නිවි නිවි නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙමින් යන ආකාරය දැකලා මුළු විශ්වයේම එකම පරමාණුවක් සත්‍යයක් නොවේ මුළු විශ්වයේම නිර්තරී යන ආකාරය අපට අවබෝධ කරගන්න පුළුවන් විශ්ව නිරෝධයක් අත්දකින්න පුළුවන්. මෙන්න මේ විශ්වය පුරාම පැතිරී යන මේ නිරෝධය අපි අත්දැකනම් ඒ නිරෝධයේ අත්‍යකතු චිත්ත දර්ශනය ලෙස බලනකොට කලින් කලින් ඇති වෙච්ච සිතුවිලි පසුව පසුව ඇති වෙන සිතුවිලි ඇති වෙනකොට අර කලින් සිතුවිලි ඔක්කොම නිරුද්ධ වී නිරුද්ධ වී ජීවි ජීවි ගොස් සම්පූර්ණයෙන් සේවී යන කප්පේ බලන්න පුළුවන්. හරියට ලුණු පැටයක් වතුරට දාලා දියකනාක් පස්සේ නැත්තටම නැති වී ගිය වී ගියා තේ. මුළු විශ්වය පුරා පැතිරී ඇති තමාගේ සාකාහ සංස්කාර ලෝකයේ සියලුම රූපස්කන්ධය මෙලෙසින් ජීවි සියලු නිරෝධයට පත් වෙනවා එලෙසින්ම ඒ දැකපු සිතත් මෙලෙසින් ජීවි නිරෝධ වේ නිරෝධයට පත් වෙනවා ගන්නට කිසිවක්ම ශේෂණ වීම නිත්‍ය මෙසේ නාමයන්ගේ සහ රූපයන්ගේ නිරෝධ වීම යම් කෙනෙක් අත්දැකනම් ඒ නාම රූප නිරුද්ධ වීමට හේතු නිරුද්ධ නොවීමට යම් හේතුවක් තිබුණා නම් ඒ නිරුද්ධ වීම දකිනකොට ඒ නිරුද්ධ වීම නොවී සිටීමට හේතු කර්ම නිරුද්ධ වෙනවා නාම රූප ධර්ම අරමුණු වෙමින් අරමුණු වෙමින් සංස්කාර දුක්ඛයක් ඇති කර දීමේ සංස්කාර වලින් ජනිත වුණා නම් ඒ සංස්කාර වල ජනිත නොවන නිසා අනාගතේ පහළ වෙන සංස්කාර දුක්ඛේ පහළ කරන ලබන දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ වෙනවා මෙලෙසින් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමී පටිපදාන සත්‍ය කියන මේ සංස්කාර කින්දේ නිරුද්ධ වී ගියාට පසුව සංස්කාර නිරුද්ධ වී ගිය විසංඛාරගතෝ නිර්වාණ ධාතුව අපේ සිතට වැටෙති යනවා ඒකයි අපේ භවනාවේ පරමාර්ථය. දැන් අපි මේ දේශනාව මෙතන නිම කරන්න මේකෙන් අත්හැර මේ ධර්ම දේශනාව ඇසීමේ කුසලනොත් මේ ධර්මාන් ධර්ම ප්‍රතිපදියේ යෙදීමේ බලයෙන් ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය සංස්කාර අනිත්‍ය වශයෙන්ම වටහාගෙන දුක්ඛ සංස්කාර දුක් වශයෙන්ම අවබෝධයේ අනාත්ම සංස්කාරයන්ගේ අනාත්ම ස්වરૂපයේ මනමින් පස්සැතේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය තුළින් මතුවන නිරෝධය අත්දැකලා දුක්ඛ සත්‍ය දුක්ඛ සම්බේ දුක්ඛ නිරෝධ ගාමී පස්පදාන සත්‍ය යන අවස්ථාවේ තුන අවබෝධ වෙලා ඒ සත්‍ය තුනේ ප්‍රහාණය සියලුම සංස්කාරයන්ගේ ප්‍රහාණය අත්දැකලා සියලුම නාම රූපයන්ගේ නිරෝධය අත්දැකලා අසාතන මේ ජීවිතයේදීම වහවහාම සම්දෙනාටම නිවනින්ම සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්න දැන් හොඳටම ප්‍රමාණවත්